ඇත්ත වශයෙන් මේ චේතනා කියන කාරහා මේ සංස්කාර කියන ස්කන්ධය තමයි අපිට සාකච්ඡා කරන්න මාතෘකාව වශයෙන් ඉදිරිපත් වෙන්නේ. අපි ඊයේ දේශනාවේදී මතක් කරගත්තා මේ සංස්කාර ස්කන්ධයට වේදනා සංඥා කියන වේදනා සංඥා කියන චෛතසික දෙක ඇර අනිකුත් සියලුම චෛතසිකයන් පන්තියක් විදිහට පොදියක් විදිහට ගොනුවක් විදිහට එකතු වෙනවා. ඒ පන්තියේ ඒ පොදියේ ගොනුවේ ප්‍රධානම චරිත රංගපාන චේතනාව. ඒක නිසා සංස්කාර සමහරලාට චේතනා කියන නමෙන් සඳහන් වෙනවා. අபிසංකරෝති අபிසංචේතේති කියන පද දෙක සමාන පද විදිහට ਸਰවචනන්සේ නිසා පාවිච්චි කරනවා. ඒ තමයි චේතනා සූත්‍රය හරහා අපි තේරුම් ගන්න හදන්නේ මේ ඇඟට නොදැනී හීන් නූලෙන් මේ සංස්කාර මේ භවයේ ගැට ගන්න හැටි ඒ සඳහා නියම ගොඩනැගිලි ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්නම් ඒ වෙනුවට හදාගත්ත මනෝවිකාරක හරි ඒවා හෝ ගොඩනැගිලි ද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරලා මේ ගොඩනැගීම කරනවා ගොඩනැගලා විශාල නිර්මාණ කරමින් ඒ පුද්ගලයා ඊ රවට්ටමින් දිගට දිගට භවයේ අරගෙන යන ගතියක්. ඒ නිසා මේ සංස්කාර කියන පදය තේරුම් ගත්තොත් කෙනෙකුට Taman අකමැති වුණත් ඒ අකමැති පරමාර්ථයට අකමැති අභිමතාර්ථය කරා Taman රවට්ටගෙන මේ සංසාරේ ගෙනියන ගමන පිළිබඳව හාස්‍ය පැත්ත දැක ගන්න පුළුවන්. ඒ හාස්‍ය දැනගන්න කෙනාට හම්බ වෙන භාවනා කරන කෙනාට හම්බ වෙන ප්‍රතිඵලය තමයි හාස්‍ය. නමුත් ඒ හාස්‍ය වටහා ගත්තේ නැත්නම් ඉතාමත්ම භයානක තැනකට ගෙනියලා අනතුරේ දානවා. ඒක නිසා අපිට අපේ ජීවිතයේ හොඳම කාලේ එහෙම නැත්නම් හොඳට යමක් කමක් තේරෙන වයසේ හොඳට යමක් කමක් කරන්න පුළුවන් වයසේ මේක ඉගෙන ගන්න හම්බුනොත් ඒ කෙනාට ඒක ලොකුම ලොකු ආත්ම ඒකට කියන්නේ අත්ත් කුසලය කියලා තමන්ට ලාභය සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අකමැති પરමාර්ථයකට රවට්ටගෙන බැඳගෙන ගින්ස වද දෙන මේ ක්‍රමය කිරීම සඳහා මේ සංස්කාර චරිත හතරක් රඟපානවා අඩු වශයෙන් අපි ඊ මතක් කරගත්ත විදිහට ත්‍රිපිටකයේ සංස්කාර කියන පදය තෝරලා බලනකොට ඒකේ හතරම එකන තමයි. නමුත් දෙබිඩි චරිත වගේ මාත්‍රිකා හතරක් දිගේ එහෙම නැත්නම් භූමිකා හතරක් හඳපානවා. ඒ භූමිකා හතර එකක් නැත්නම් එකක් වැඩ කරනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මූල ධර්මයක් වශයෙන් සුත්තමේ වශයෙන් බහුසුත භාවයේ වශයෙන් මේ සංස්කාරයන් පෙනී හිටින ඒ භූමිකාවල් හඳුනාගන්න හඳුනාගෙන ශක්ති ප්‍රමාණයෙන් ඒව හිසෝසෝනකොට පෙනී පුඹනකොට ආ මේ සංස්කාර මෙන්න මෙහෙමයි මෙහෙම වැඩ කරන්නේ කියලා ඒව පිළිබඳව අවදිමත් භාවයක ඉඳගෙන ඒ වගේ ක්‍රියාමත් ක්‍රියාත්මක වෙලා වැවිලා මල් පිපිලා ඇට හැදිලා නැවත බීජ ඇති නොවන විදිහට ඒක බොල් බවටපත් කරගන්න ගබ්ස කරලා දාන්න මේ වඳ කරලා දාන්න අර සුතමේ ඥානයේ සහ චින්තාමේ ඥාන උදව් වෙනවා ඒ නිසා අපි මූලික වශයෙන් සාමාන්‍ය ඕනම විශේෂකදී කරන විදිහට <clears throat> සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන ඇතුව තමයි මේ භාවනා කටයුත්තට යන්න ඕනේ. විශේෂයෙන්ම මේ සංස්කාර වගේ පදයක් එක්ක වැඩ කරනකොට. එහෙනම් තමයි සංස්කාර ස්කන්ධයත් එක්ක වැඩ කරනකොට. ඉතින් ඊ අපි <clears throat> මේ સંદર્ભය ඇතුලේ මේ වාතාවරණය තුල මේ සංස්කාර කරන මේ ගොඩක් දේවල් ඉදිරිපත් වෙච්චාම විකල්පේ තෝරා දීම සඳහා ස්වයං මේ තමා වශයෙන් ඉබේම පැනලා ඉදිරියපත් වෙලා ඒ තේරීම හරහා සිද්ධිය Tamanට ඕන විදිහට හසුරුවා ගන්න හැටි අපි තේරුම් ගන්න උත්සාහ කරා ඒක හරියට <clears throat> අවිද්‍යාව සහ විඥානයේ මැදට වෙලා ඉඳගෙන මේ සංස්කාර විඥාණයට එකවර සියලු ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන සියලු අරමුණු ලබා ගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම විඥාණයට සිද්ධ වෙනවා සංස්කාර හරහා එවුවා පෙරහන් පෙරහනක කටයුත්තක නැත්නම් වරණ අවශෝෂණයක් කරන්න. ඉතින් ඒ නිසා විඥානේ හැම වෙලාවෙම සංස්කාරවල සරණ පතනවා, පිහිට ඉල්ලනවා, තමන් කරා බැමිණෙන සියලු අරමුණු, සියලු චේතනා අභිමතාර්ථ අනුසය වගේ දේවල් ඒක හරහා පෙරිලා තමයි එන්නේ. ඒ නිසා අන්තිමට ඒ පෙරහංකඩේ මේ සංස්කාර විඥානය පාලනය කරන්න ගන්න. ඒ තේරීම හරහා විඥානේ පාලනය කරන්න පටන් අර ගන්නවා. ඒ නිසා අපිට තේරුම් ගන්න ඕනේ එක දියති චිත්තක්ෂණයක Taman කරා පැමිණෙන සියලුම අරමුණු විඳ ගැනීමේ ශක්තිය විඥාණයට නැහැ. ඒ නිසා විඥාණයට අනිවාර්යයෙන්ම හරච්චල කෙනෙක්පත් කරන්න වෙනවා. නැත්නම් දොරටුපාලිප්පක් කරන්න වෙනවා තමන් කරා එන සියලුම දෙනාට ඉන්න දෙන්නේ නැතුව ඒ කට්ටිය තෝරලා බේරලා දෙන්න. අන්නේ තේරීමේ බේරීමේ කටයුත්ත කරන්නේ මේ සංස්කාර ඒ සංස්කාර මේ තේරීම බේරීම කිරීමේදී විඥාණයට තියෙන විකල්ප සියල්ල පේන්න අරින්නේ නැහැ. දැන් පේන්න අරින්නේ සංස්කාරයන්ගේ සංස්කාර කියන්නේ තේරුම් නිලධාරියාගේ එහෙම නැත්නම් ඒ දොරටුපාලයාගේ අභිමතාර්ථය අනුව තමයි අන්න එතනදී ඒ සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ ගොඩාක් කාලවට අර සංසාරේ පුරාගෙන ආපු උරුදු තමයි මේ පෙර අංක දෙවෙන්නේ. එහෙම නැත්නම් Taman මේ ජීවිතයේ කාලයක් තිස්සේ පුරුදු කරපු ඇබ්බැහි එහෙම නැත්නම් Taman මේ මවාගෙන ඉන්න පෞරුෂත්වය එන්නේ ඒ හරහා පෙරිලාවට පස් විඥානයේ ඉන්නේ අන්නර සීමිත දත්තයන් ටිකකින් මවාගත්ත හීන ලෝකෙක. ඒක නිසා විඥානය ගන්න කිසිම තීන්දුවක් අඩුම ගානේ සදාචාරාත්මකව වග වේද කියලාවත් විශ්වාස කරන්න බෑ. ඒ නිසා විඥානයේ වැඩ කරන්නේ සංස්කාර පෙරලා දීපු දත්තයන් ටික මත විතරයි. ඉතින් අන්නේ ඒ தත්ත්වෙදී සංස්කාරයන්ට හම්බ වෙන මේ විඥානයේ විධායක බලය අනිශ්චය ආකාරයෙන් කටයුතු කරනවා සංස්කාර. ඒ නිසා මේ වගේ බොහොම සංකීර්ණ මේ වගේ බොහොම සංකර වාතාවරණයකදී මේ වෙන අසාධාරණී එක පැත්තකට කියනවා මේ අසාධාරණී දැක ගන්න පුළුවන් එකම නිලධාරියා එයා රහස්සොත්තු නිලධාරියෙක් සතිය තමයි සතියට විතරමයි මේ විඥානේ කොච්චර අසරණද විඥාණයට ලැබෙන තොරතුරු සියල්ලම සංස්කාර ආහාරහා පෙරිලා එනවා ඒ නිසා කර්මයේ වැඩ කරන 100ක් අවස්ථාව හම් වෙනවා Taman හිත ගිය තන ආදර රජමාලිගාව හැදෙන්න ඕන තරම් අවස්ථාව තියෙනවා හීන ලෝකයක ජීවත් වෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. නැත්නම් තමන් හදාගත්ත මනෝලෝකයේ යථාර්ථ ලෝකයට වැඩිය ස්වභාවිකව බලන්න මන අවස්ථාවක් තියෙනවා. අන්නේ වෙලාවල් වලට මේ සතිය ඊ타මත්ම වැදගත් කෘත්‍යයක් ඉෂ්ට කරලා දෙනවා. ඒ නිසා සතිය අටවගෙන ඉන්න ඕනේ හැම වෙලාවෙම සතිය නිතරම එළඹෙමින් ඉන්න ඕනේ හැම වෙලාවෙම සතිය නිතරම අප්‍රමාද වෙන්න ඕනේ හැම වෙලාවෙම තමන් කරා පැමිණෙන විකල්ප රාශියක් ඒකෙන් වඩා හොඳ දේ තෝරන වෙනුවට රුචි දේ. එහෙම නැත්නම් තණ්හාව ඇබ්බැහිය නිසා තමන්ට අගුණ වුණත් ඇබ්බැහි දේ. එහෙම නැත්නම් කර්මානුරූපෝ ගෙනාපු කර්ම වේග ක්‍රියාත්මක වෙන හැටි දකින්න විතරයි සතියට පුළුවන් වෙනස් කරන්න බෑ. වෙන විදිහට කියනවා සතියට පුළුවන් රහස්සොත්තු සේවකයෙක්ගේ වැඩ කරන්න විතරයි සතියට යුනිෆෝම් එක අඳගත්ත පොලිස්කාරයෙක්ගේ වැඩ කරන්න බෑ. වැඩ කරන්න ගියොත් සතිය සිද්ධියට ඇඟිලි යහුව වෙනවා. ඒ නිසා සතිය ගොඩාක් කල මේ වෙන අසාධාරණය දැක දැක බල බලා තොරතුරු එකතු කරනවා. දත්යන් රස කරනවා. අන්නේ දත්යන් රස කරන වෙලාවේ යෝගාවචරයට මොනම තාලින්වත් තේරෙන්නේ නැහැ. භාවනා දියුණු වෙනවද පස්සට යනවද දිගට ඒ තොරතුරු යම් ප්‍රමාණයක් රැස් වෙලා සතිය හොඳට තහවුරු කරගෙන විවිධ විෂම தත්ත්වයන් යටතේදී සතිය පවත්වන්න ගියාට පස්සේ තමයි මේ සංස්කාරයන් විසින් තමා විහිම්ම ඉදිරිපත් වෙලා මේ එන තොරතුරු තෝරලා ඒ හරහා විතරක් විඥානය පෝෂණය කිරීම නිසා විකෘති රූපයක් විඥාණයටම අවලා දීලා ඒ විඥානයේ විසින් ඇති කරන්නා වූ නාම රූපය යෝගාවචරයාට සතියේ නැතුව බැලුවොත් පේන්නේ Tamanට හොඳ හිතසුව සලකන එහෙම නැත්නම් අර්ථ සිද්ධිය සලකන එකක් කියලා. නමුත් මේ විඥාන විසින් නවන නාම රූපේ කාන්තේම කර්ම ශක්තිය ක්‍රියාත්මක කරන භවයට බඳින නිවනක් කවදාකවත් ඇති කර දෙන්නේ නැති නාම රූපයක් තමයි මවන්නේ. ඒක නිසා මේ විඥානේ පත්ලා තියෙන මේ අසරණ තත්වයෙන් මුදා ගන්න නම් විඥාණයම දරුවෙක් වෙන සතිය රහස්සොත්තු සේවකයෙක් වගේ යුනිෆෝම් ඇඳගත්ත නැති පොලිස් කාර්යෙක් වගේ තමන් ගන්න හැම විනිශ්චයකදීම හැම අරමුණකදීම හැම ස්පර්ශයකදීම හැම සංසිද්ධියකදීම පුළුවන් තරම් සේවය යොදවලා තියනවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ සංස්කාර තමා විසින්ම හිතාගත්ත නිලයක් අරගෙන ඒ නිලයෙන් අර විඥානය කරා යන දේවල් තෝරලා බෙදලා දීම හරහා සම්පූර්ණ සිද්ධිය තමන්ට ඕන විදිහට සකස් කරලා දෙන්න හැටි. ඒ නිසා ඒ සතිය විපස්සනා වේදී විශේෂයෙන්ම මේ සතිය දෙන කෘත්‍ය කරන්න වෙන එකම චෛතසිකයක්වත් නැහැ. මේ දේ කරන්න වෙන එකම චෛතසිකයක්වත් නැහැ. ඒ නිසා සතිය මේක තියාන් හිටියොත් ඒ නිසා සතියට මේ කෘත්‍ය සතිය කරන මේ කෘත්‍යය තේරුම් ගත්ත බටහිර භාවනා ලෝකයේ choiceless awareness පූර්ව නිගමනයකින් තොරව මේ සිද්ධිය දිහා බලා සිටීම කියලා පෙන්නලා දෙනවා. මොකද සංස්කාර කරන්නෙම ඉන්නකොටම වර්ග ભેද වලට දානවා. හරි වැරදි හොඳ නරක තේරුම් බේරුම් වලට තෝරන්න පටන් අර ගන්නවා. ඒතර සතිය පැත්තකට බලන ඉන්නවා සංස්කාර වල වැරද්ද දකින්න යන්නෙත් නෑ විඥානීය අසරණකම දකින්න යන්නෙත් නෑ වහා මේක හදන්න යන්නෙත් නෑ බලාගෙන ඉන්න කොච්චර කාලයක් සංසාරේ අපි කරා පැමිණිච්ච නිවනට අවස්ථාල් කොච්චර පැහැරහැරියද ඒ අනුව අපි අකමැති වුණත් නැවත නැවත උපදින භවයට යන පාර ඒකාන්තයෙන්ම මහා මාර්ගයේ බවට පත් කරගෙන තියෙනවා කියලා බොහෝ කාලයක් සතිය නිරීක්ෂණය කරන්න වෙනවා මේ සංස්කාරයන්ගේ තියෙන මේ සංකර භාවයේ තේරුම් ගන්න. ඒ නිසා මේ සංස්කාර සාමාන්‍යයෙන් ඔය කන්තුරු ගාව ඉන්න කහක්කෝ ඉන්නේ. ඕනි වැඩක් කරගන්න යා ඉදිරිපත් වෙලා ගිහිල්ලා මම මේ වැඩේ කළා දෙන්න මට මෙච්චර ගාණක් දෙන්න කියලා වැඩේ කරන ඒක ඒ කෘත්‍ය බලනකොට මම හිතන්නේ බොහොම සාධාරණ මේ මේ වැඩක් තමයි ඔය මිනි කක්කෝ කරන්නේ. මේ සංස්කාර වල වැඩේ. ඒක මේ අස්වාභාවික දෙයක්වත් සමාජයේ කරප්ෂන් එකක්වත් නෙවෙයි. සමාජයත් දුවන්නේ තියෙන්නේ මොකක්ද? සමාජයේ දුවන්නේ මේ විදහාක් නිලධාරිය හරහා නෙවෙයි. විදහාක් නිලධාරියගේ පියෙන් හරහා පියෙන් හම්බෙන ගතම් එක හරහා. ගතම් එක වැඩ කරන ක්‍රමේ මේ නිලධාරියට ඒ විදහාක් නිලධාරියට පත් වෙන්නත් ඉස්සෙල්ලා හැදිලා ඉවරයි. ආන්නේ කටයුත්ත දිහා බලනකොට මේ සංස්කාරවල තියෙන මේ දේශපාලනඥයන්ගේ එහෙම නැත්නම් ඒ සමාජයේ තියෙන කටයුතු ඒකම තමයි බාහිර ආවර්තනය වෙච්චම සමාජය දකින්න පුළුවන්. සමාජයේ දකින්න පුළුවන්. අන්න ඒක නිසා සර්වඥාන්සේ මේ අල්ලස්කාරයා මේ ගතම එක ගන්න මිනිස්සයා අල්ලන හැටි එහෙම නැත්නම් සතිය මේ කෘත්‍ය කරන හැටි බලනකොට සර්වඥාන්සේගේ තියෙන සර්වඥතා ඥාණය නැත්නම් අවුරුදු කෙල කෝටි ගාණක් බලලා බලලා බලලා බලලා හොරක් හොරෙක් කල්ලා නම් කම්බ හොරෙක් සෙට් කරනවා. දැන් සාමාන්‍ය සංස්කාර කරන්නේ හොර වැඩක්. සතිය කම්බහොර වැඩක් කරනවා. සතිය කිසිසේත්ම කැපිපෙන්නේ නැතුව නිරීක්ෂණය කර කර ඉන්න ඕනේ. නිරීක්ෂණය කරලා තොරතුරු දැකපු ගමන් ක්‍රියාත්මක වෙන්න නරකයි. එතකොට දකින්න හම්බෙන්නේ බොහෝම මතුපිට සිද්ධියක්. ඒ දේම බලමින් පුදුම ඉවසිල්ලකින් දිගට දිගට ඒකම කරගෙන ඉන්න බැරිකම තමයි මේ යෝගාවචරය වෙන අපට තියෙන දුර්ලභම. අපිට මොනවාර දැකපු ගමන් පැනලා ක්‍රියාත්මක වෙන්න නමුත් මේ සංස්කාර කියන්නේ බොහෝම කාලයක් එතන මුල් බැහැගත් ඒ තමන්ගේ අධිකාරී ශක්තියේ ශේස්ත්‍රේ මවාගත්ත තැන නිසා සතිය දැකපු ගමන් අඩුපාඩු දැකපු ගමන් ක්‍රියාත්මක වෙන්න ගියොත් බොහෝ විට වර්ධි තීන්දුව වෙන්නේ ඒක නිසා සතිය නැවත නැවතත් මේ ක්‍රියාව යෙදෙන්න ඕනේ. අන්න ඒ විදිහට මේ සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් බෙලහීන කරන වැඩපිළිවෙලක් තමයි ඒ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා මේ සංස්කාර කොටස් තුනකට කඩලා එක එකක් හරියට මේ කකුල් තුනක කණක්කුවක් අරගෙන එක එක කකුල කඩනවා වගේ සරුවචනාංශي අයින් කරනවා සතිය හරහා. ඒක ඒක තමයි ඔය ආනාපාන සති සූත්‍රයේදී තියෙන්නේ. ආනාපාන සති සූත්‍රයේදී අපි ආශ්වාස ප්‍රශ්වාස අපි ඊට පටන් අරගත්ත කියන්නේ ඒ ආනාපානේදී ආ බලන ඉඳලා සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ චේතනහරා ප්‍රකල්පනහරා අනුසයහරා. ඒක නිසා ආනාපාන සතිය භාවනා කරනකොට අලුතෙන් සංස්කාරයන් පොහොර නොදෙමීම සඳහා අලුතෙන් සංස්කාරයන් තනා නොවැඩීම සඳහා ඉඳගෙන ඉන්න ඉරියව්වේදී කිසිම චේතනාවක් කරන්න බෑ කියනවා. චේතනානුපූර්වකව කය හොල්ලන්නවත් එපා. හිතලා හුස්ම ගන්නවත් එපා. හිතලා එන හිතවිල්ලකට බහිර කරන්නවත් එපා. හිතලා එන සද්දයකට වෛර කරන්නත් එපා. හිතලා ආනාපානිය හරි ගියයි කියලා ආඩම්බර වෙන්නත් එපා. චේතනා එනකොටම නැත්නම් මේ සංසිද්ධියට තමන් දක්වන ප්‍රතික්‍රියාව එනකොටම දැනගෙන මෙන්න මේ ප්‍රතික්‍රියාව හරහා තමයි සංස්කාර පණ ලබන්නේ. නිසා චේතනා අයින්කරනද යෝගාවචරයා මූල ධර්ම වශයෙන් එකඟ වෙන්න ඕන. මූල ධර්ම යෝගාවචරය අහලා තියෙන්න ඕනේ. හිතලා කරන මොනක්වත් නැහැ. ඒ නිසා අපි වාඩි වුණාට පස්සේ පරියංකයේ ඒක නිසා නිකන් මිචරේ තිබ්බ පිරමීඩයක් වගේ, කුඹහක් වගේ, චෛත්‍යයක් වගේ කය හොඳට තියෙන්න ඕනේ මොනම චේතනාවකින් තොරවත් තොරව කයේ ඉරියව පවත්වාගෙන යන්න. එතකොට තමයි අපිට අසංස්කාරිකව සිදුවෙන වැඩ කෑල්ල සසංකාරිකව හිතලා කරන වැඩ නතර කරාට පස්සේ අසංස්කාරිකව වෙන වැඩ මන්නේ බලා ගන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි. එතකොට සතියේට ආරම්භක සතියේට කරන්න තියෙන වැඩ ගන්න අඩුයි සසංකාරිකෝ කරන වැඩත් බලබලා සතිය පිහිටවන්න ගත්තොත් කෙරෙන්නේ නැති තරම් සතිය. සතියට මුල් බෑ ගන්න බැරි තරම්. සතිය ඒකට දුර්වලයි. ඒක නිසා සසංකාරික හිතලා කරන සවිඥානික දේවල් නොකරන බවට යෝගාවචරය වගබලා ගන්න ඕනේ විපස්සනා වෙන්නේ. දැන් මේ මම කතා කරන්නේ කය හා සම්බන්ධ කය හා සම්බන්ධ සසංකාරික සචේතනික සවිඥානික ක්‍රියා නොවන බවට වග බලා ගන්න හොඳම පට්ටල. ඉරියව්ව ਸਰවඥංශ පෙන්වන්නේ අද්දපරියක්. එහෙම නැත්නම් <clears throat> හිඳගෙන ඉන්න ඉරියව්ව. එතකොට චේතනාවල් හිතලා කය වෙනස් කරන්න ඕනේ නෑ. උනොත් ඒක හිතන්න ඕනේ. ඒක මේ සතියට හරි වෙහෙසක් එතකොට. එහෙම නැත්නම් තමන් කරා පැමිණෙන දේවල් වලට ප්‍රතික්‍රියා නොකරන කතියට හිත ප්‍රතික්‍රියා නොකරන චේතනා නොකරන කල්පනා නොකරන තැනටපත් උනට පස්සේ සංස්කාර පොළ පටලේ දුර්වල වෙන අතර සතිය පටලේ වැඩි වෙනවා. ඒක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ සතිය පටල කරගන්නවා. සතිය පටල කරන්න නම් චේතනා නැති ඉරියව්වක් සකස් කරලා දෙන්න ඕන. චේතනා නැති කාල පරිච්ඡේදය සකස් කරලා දෙන්න ඕනේ. එතකොට සත්‍යයට පටල වෙන්න ඕනේ. ඒ නිසා කිනු ඉඳ ගන්නකොට හොඳට පටල වෙලා වාඩි වෙන්න, සමබරව වාඩි වෙන්න, සැහැල්ලුව වාඩි වෙන්න. එතකොට ටික වේලාවක් කය එහෙමම තියන්න පුළුවන්. එහෙම තියලා ඒ නිශ්චල කය දිගට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන්නා වූ මූලිකම නයිසර්ගික ශක්තියක් තියෙන ආස්වාද ප්‍රසවාසී ප්‍රාණි අන්නේ ප්‍රාණයට හිත යොදවන. ඒකත් හුස්ම හොයන්නේ චේතනා කරන්න එපා. හුස්මට මතුවෙන්න දෙන්න හුස්ම අචේතනිකව වෙන්න ඉබේ වෙන හුස්මක් වෙන්න ඕනේ. මේක පවා හරි අමාරුයි. මොකද මේ භාවනා කරන්න ගත්ත පස්සේ සමහරු අයියෙන් හුස්ම ගන්න යනවා. ආන්න එහෙම කරලා අචේතනිකව ස්වයං සිද්ධ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට ඒකට මොකද වෙන්නේ? චේතනා අඩු වෙන්න අඩු වෙන්න චේතනාවල පටලේ කිලිහෙන්න සතිය පටලේ වැඩි වෙන්න වැඩි වෙන්න හුස්මේ වේගය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක නියම ධර්මයක්. ඒක ඥාන පිරිමික මෙතනදා පවතින එකක් නෙවෙයි. පැවිදි උපවිදික මෙතනදා පවතින දෙයක් නෙවෙයි. බෞද්ධ බෞද්ධක මෙතනදා පවතින දෙයක් නෙවෙයි. මේක න්‍යාය ධර්මයක්. යම් වෙලාවක චේතනාවල් නැතුව සතිය පක්කල වෙලා ස්වභාව සිද්ධි වශයෙන් හුස්ම දිහා බලන් හිටියොත් ඒ හුස්ම සංසිතේ. ඒක තමයි සරුවචනාංශේ දීර්ඝ හුස්ම කෙටි හුස්ම බාටපත් වෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට චේතනා නැති නිසා මේ හුස්ම ක්‍රියාවලිය අස්පනා පිට තියාගෙන මේකේ මුලමදාක දකින්න තරම් යෝගාවචරයට හුස්මත් එක්ක චිත්ත ඇසුරක් පවත්වා ගන්න පුළුවන්. ඒක සමානලාට පිම්බීම හැකිලිපි වෙන්න පුළුවන්. අපේ නිදර්ශනයක් වශයෙන් සතිය මේ ආනපන ගන්න. අන්නේ මුලමදාක දකින්නකොට යෝගාවචරය මේ ස්වයන් සිද්ධ වැඩපිළිවෙලක් 100ට 100ක් මුලමදාක බලනවයි කියලා කියන්නේ 100ට 100ක් මානසික ආතතිය නෑ. 100ට 100ක් අසහනයක් නැහැ. හොඳට ආස්වාද ප්‍රසවාසයෙන්කොට ඒක නිකන් මේ විනෝදාංශයක් වගේ. සෙල්ලමට වගේ මේ මුල, මේ මැද, මේ අග. ඒක ආස්වාසිය. ඊට පස්සේ ප්‍රසවාසයේ මේ මුල, මේ ඇද, මේ මැද, මේ අග කියලා අන්නර විස්රාමයේ තුල අන්නර හිස් මේ විවේකයේ තුල බලාගෙන ඉන්නකොට ඒ හුස්ම එnde එnde එnde තැම්පත් වෙනවා ඒකට සර්වචනස දෙන්නේ කාය සංස්කාරයන්ගේ සංසිඳීමක් කියලා. කාය සංස්කාර කියලා කියන්නේ කය වශයෙන් සකස් කිරීම කරන්නේ, කය වශයෙන් වෙනස් කිරීම කරන්නේ, කය වශයෙන් ඇඟිලි ගන්න නැතුව සංසිඳන පටන් ගන්නවා. ඉතින් මෙතනදී මූල ධර්ම මේ ප්‍රශ්නයක් මතුවෙනවා. මේ කයේ සංසිඳීම ආස්වාස ප්‍රස්වාස කයේ සංසිඳීම සිදුවෙන්න නම් අනිවාර්යයෙන්ම ඊට ඉස්සෙල්ලා වචී සංස්කාර වල සංසිඳීම වෙලා තියෙනවා. මොකද ආනාපාන සති සූත්‍රයේ වචී සංස්කාර කියන වචනේ නැහැ. වචී සංස්කාර වල සංසිඳීම කියලා කියන්නේ සමාධියට කියන නම. ඒ කියන්නේ වචී සංස්කාර කියලා පොතේ දැනුමින් ගන්නවා විතක්ක ਵਿਚාර දෙකයි. මේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳෙන්නේ දෙවෙනි ධානයේට තරමට හිත සමාධිගත වෙනකොට. එතකොට යම් වෙලාවකට යෝගාවචරයට ධ්‍යාන භාවනාවකින් තොරව සමත භාවනාවකින් තොරව මේ කය සංසිඳන හැටි ආනපන සංසිඳන හැටි බොහොම විවේකීව බලන ඉඳනම් එයාට මේ දෙවෙනි ධ්‍යානයකට කිට්ටු සමාධියක් ඒ වෙනකොට විපස්සනා වශයෙන් ක්ෂණික සමාධි වශයෙන් වැඩෙන්න ඕනේ. එimhe වැඩෙන්නේ නැත්නම් අපි කියනවා වික්ෂිප්ත මනස, අවිස්සෙච්ච හිත, භාවනාව හරියේ නැති හිත නැත්නම් සතිය නැති හිත කියලා. ඒ නිසා සතිය සමත සමාධි කෘත්‍ය කරලා දෙනකොට තමයි කාය තැම්පත් වීම, කාණබන් තැම්පත් වීමක් වෙන්නේ. එතකොට කායानुපසනාවේ කෙලවර තමයි ඔය පස්සම්බයං කාය සංකාරං අස්සසීසාමිති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්සසීසාමිති සික්කති. කායත් හිතත් ආසස්වසාද සංසිතින් සංසිතින් යද්දි හික්මෙනවා. හික්මෙනකොට සූක්ෂම ආනාපානේ අති සූක්ෂම ආනාපානේ එනකොට එනකොට එනකොට භාවනා වැඩෙනවා. සතිය ප්‍රනීත වෙනවා. කය ඉබේම නතර වෙන්න පටන් අර ගන්නවා. මේ වෙලාවට උදව්පකාරයක් විදියට නැත්නම් දැකත ගන්න පුළුවන් කාරණාවක් විදියට කිව්වොත් ඒ මට්ටමට සංසිඳනකොට ඇහත් තියෙන බවක් හෝ ඇහැට පේන රූප පිළිබඳව කිසිම කරදරයක් නැතු යනවා. කනක් තියෙන බවක් හෝ බාහිර ශබ්ද වලින් තියෙන පීඩිකයම සංසිඳිලා යනවා. නාසයක් තියෙන බවක් හෝ හුලඟෙන් මේ හුස්මෙන් ගඳෙන් සුවඳෙන් <clears throat> ඇවිස්සීම නැතිලා යනවා. දිවක් තියෙන බවක් හෝ දිවට දැනෙන රස වලින් බාධාව නැති වෙනවා. කයක් තියෙන බවක් හෝ කයට දැනෙන ස්පර්ශයෙන් බාධා නැතිලා යනවා. මනසක් තියෙන බවක් හෝ හිතවිලි වලින් තියෙන බාධාව නැතිලා යනවා. එතකොට මේ tempat වීම හරහා යෝගාචරය පළවෙනි වතාවට ඉන්ද්‍රම් පහෙන්ම සමුගන්න. ඒ සමුගැනීමත් එක්ක තමයි මේ ආස්වාස ප්‍රසආස සියලු අතිසූක්ෂම තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේකේ ලොකු පදමක් තියෙනවා. මේක භවනා ජීවිතේ වැදගත් සංදිස්ථානයකටපත් වෙනවා. ආන් මේ විදිහට කය හිත දෙක ආස්වාද ප්‍රසආතයත් මුදුවටම සංසිඳනකොට සතිය හොඳටම එළඹ හිටිනවා. සතිය හොඳටම අප්‍රමාද වෙන්න පටන් ගන්නවා. ආනි අප්‍රමාද සතිය ඇති කරලා දෙන විපස්සනා සමාධියත් එක්ක යෝගාවචරය දැන් රූප ධර්ම ගෙවම් කරමින් නාම ධර්ම කියන ශේෂ්ත්‍රයට ඇතුල් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් සම්මුති ශේෂ්ත්‍රය ගෙවම් කරලා හිමීට පරමාර්ථ ධර්ම වලට හිත පුරුදු කරන්න පටන් ගන්නවා. ඒක ඇත්තට කරන දෙයක්ද නැත්නම් කරන දෙයක්ද ගත්තොත් සංස්කාර පැත්තෙන් බලනකොට නම් කරන්න ගියොත් අවුලක් තියෙනවා. කෙරෙන්න ගත්තොත් ඒක ජයග්‍රහණයක් වෙනවා. ඒ නිසා කවුරු හරි ඇහුවොත් කොතන ඉඳලාද කායන පස්සනද වේදනන පස්සනට යන්නේ කියලා ඒ මනස මේ සංස්කාරයන්ගේ තියෙන ඡටගති මායාවී ගති දන්නේ නැතුව අහන මොළ ප්‍රශ්නයක් මේ. භාවනා භාවනා විසින්ම ඉබේ යන්න ඕනේ කායන පස්සනව හරහා ආනපන සංසිද්ධීම හරහා සියලු ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සමුගෙන ඉත හිමීට ඇඟ තේරෙන්නේ නැහැ ඉන්නවා නෑ දන්නෙත් නෑ. ආනාපාන තියෙනව නැතුව දන්නෙත් නෑ. නමුත් ඉසල ඉතරන මේකෙදි නිින්දකට වැටෙන ගතියක් තියෙනවා. කය ගැස්සෙමින්, හැඟ සැලෙමින්, හීන ආඩිය දමමින් කරදර කරනවා. නමුත් යෝගාචර හොඳ සූර කෙනෙක් නම් ඒ මට්ටමට යන්න පුළුවන්. ගියාට පස්සේ ඒ ශේස්ත්‍රයේ හිත හොඳට තැම්පත් වෙනකොට නැත්නම් කාලානුරූපව තැම්පත් වෙනකොට මේ ප්‍රීති සුඛ කියන නාම ධර්ම මතුවෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ශේෂ්ඨ තමන්ගේ භාවනා කරපු රූප ශේෂ්ත්‍රේ ගෙවම් කරමින් නාම ධර්ම වලට හිත යනවා. වේදනාව වගේ සුවදායක වේදනාවක් වගේ සමහරුන්ට ඇත්තටම කරදරකාරී වේදනාවක් එනවා. ඒ වගේම ප්‍රීතිය වේදනාව ප්‍රීතියක් වශයෙන් සුඛයක් වශයෙන් තැම්පත් වෙලා ඒ පුද්ගලයාට පේන්න පටන් ගන්නවා සම්පූර්ණ භාවනාව යන්නේ මනෝපොබ්බංගම මනෝසෙට්ට මනෝමය තැනකට කියලා. කයෙන් කිසිම සම්බන්ධකමක් නැහැ. සම්පූර්ණ මනෝමයයි. අන්නේ වෙලාවට තේරෙනවා නිකන් හරියට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන් තොර වෙච්ච මනස මනස විසීම පවත්තගෙන යන භාවනා ක්‍රමයක් නැත්නම් මනෝමය භාවනාවකට වැඩෙනවා. ඉතින් මේකෙදි තලතුණ වෙනවයි කියන එක මේකේ සමතුලිත හිතක් ගන්නවයි කියන එක මේකේ හිත වශී කර ගන්නවයි කියන එක ගොක්ම අමාරුයි මොකද කවදාකවත් අපිට මේ ලෝකේ ඉඳුරන් හරහා ගන්න බැරි තැනකට මේ ගිහිලා තියෙන්නේ. අන්න එතෙන්දි තමයි මේ කාය සංස්කාර ගෙවම් කරපු මේ තැනේ තමයි චිත්ත සංස්කාර මතුවෙන්න පටන් ගන්නේ. ඒ චිත්ත සංස්කාර කියලා කියන්නේ වේදනා සංඥා දෙක තමයි. ඒ වේදනා සංඥා දෙක කොහොමද මත කරන්නේ කිව්වොත් ඒ වෙලාවට යෝගාවචරයට වේදනානුපස්සන නැත්නම් වේදනාව අනු යන හිතිවිලි රාශි සංඥාව අනු යන හිතිවිලි රාශි සංස්කාර අනු යන හිතිවිලි රාශි කියලා යෝගාවචරෝ තුන් දෙනෙකුට පෙත් මාවත් පාරවල් තුනක් පෑදෙනවා. සමහරුන්ට හුඟක් සැප දුක් වේදනා වින්දන හරහා භාවනාව වැදෙනවා. සමහරුන්ට සංඥා හරහා භාවනාව වැදෙනවා. සමහරුන්ට සංස්කාර හරහා භාවනාව වැදෙනවා. මේ චරිත ලක්ෂණ තුනක්. ඒ නිසා මේ මෙතනින් යහට කරන කතාව වේදනා ගැන කතා කරන කතාව වේදනා චෛතසිකයේ තියෙන යෝගාවචක හරි රසවත් අදාළකමක් තිබුණට සංඥා සංස්කාර වලට හැබැයි තියෙන යෝගාවචරට නීරස වෙන්න ඉඩ තියෙනවා. සංඥා පිළිබඳ කතා කරන කතාව සංඥා චරිතයට රුචි අදාළ වුණාට සංස්කාර වේදනා චරිතයට අදාළ නැති වෙන්නේ ඉඳී තිනවා. එයා හිතන්නේ ඉඳී තිනවා මම මේව දැක්කේ නෑ මගේ භාවනා කැඩිලාද බැටි පිළිලාද කියලා. දැන් සංස්කාර වලට ලැබියාව තියෙන එක පිළිබඳ කතා කරුවොත් වේදනා සංඥා පිළිබඳව තියෙන යෝගාවචරණ නොතේරෙන්නේ ඉඳී තිනවා. නිසා සරුවචන් වහන්සේට සිද්ධ වෙනවා මේ වේදනා සංඥා සංස්කාර කියනවා තුනම කියලා දෙන්න සුතමේ වශයෙන් කවුරුත් දැනගන්න. නමුත් එක්කෙනෙකුට තුනමක් දකින්න බෑ. එක්කෙනෙක් හන් දකින්න එකයි. සමහර විටක භවනා කරගෙන යනකොට මේ චරිත ලක්ෂණ පෙරලෙන්නේ තියෙනවා. ඒ නිසා වේදනා වේදනාපත්ත විශේෂණය කරගෙන යන යෝගාවචරයාට ගොඩාක් යාට මේ හැඟුම් බරගති තේරෙන්න පටන් අර ගන්නවා නෑයන් කෙරෙහි ඇති අනුකම්පාව දුක් විඳින සතුන්ට මේ බණ කියලා දෙන්න එහෙම නැත්නම් පරානුද්යතා පටිසංයුක්ත විතක්ක මේ වගේ දේවල් වලින් එයා හුඟක් අඬන තරමට හැඟුම්බර වෙලා අර ඇති කෙලෙස් ඍජු කෙලෙස් ඝන කෙලෙස් නැති වුණාට යාර සංසාරේ පුරාට ගෙන අපර හැඟුම්බර ගති වේදනාබර ගති ඥාති පරිසං ඥාති විතක්ක පරානොද්දායත පරිසංවිත විතක්ක මේ වගේ විතක්ක මතුවීම හරහා යෝගාවචරයා අලුත් තියසුලියකට අහුණා වගේ assume මට්ටමේ විතක්ක පහළ වෙනවා. ඒ විතක්ක පහළ වෙනකොට දැන් මෙයා වේදනාවට රුචි කෙනෙක් හැඟුම්overline ඉන්න කෙනෙක් අනේ ඥාතීන් ගැන මතක් වෙනකොට බුදුමාකාර චේතනා පහළ වෙන්න පටන් ගන්නවා මම දැන් මේක අම්මට කියලා දෙන්නේ කොහොමද තාත්තට කියලා දෙන්නේ කොහොමද මල්ලිට කියලා දෙන්නේ කොහොමද යාළුවාට කියලා දෙන්නේ කොහොමද කියලා දන්නේම නැතුව අර නිවිච්ච ජලකඩ තැම්පත් වෙච්ච ජලකඩ සංසිච්ච ජලකඩ තුල බුබුලු දාන්න පටන් ගන්නවා එන හරියක් චේතනා එන්නේ හැඟුම්overline නමුත් ඒ යෝගාවචරය හැඟුම්බර යෝගාවචරයක් නිසා මේවා හරි දේවල් වශයෙන් මේවා උත්තරම අදහස් වශයෙන් මේ මතුවෙන චේතනා නිසා තරංග ගන්න පටන් ගන්නවා. සැලසුම් හදන්න පටන් අර ගන්නවා භාවනා කඩලා. එනිසා මෙතනදී ඒ මතුවෙන ඥාති විතක්ක, ජනපද විතක්ක, පරානුද්යතා පරිසංයුත් විතක්ක වගේ එනකොට එයා දැනගන්න ඕනේ මේ කාය සංස්කාර සංසිඳනකොට එයාව යටින් තියෙන කොක්කකින් චේතනා හරහා මේ සියුම් විතර්ක හරහා වටනවා. එනතම් ප්‍රකල්පනා එන්න පටන් අර ගන්නවා. මම මේ මේ කටයුතු සුබ සාධන පිස මේ මේ කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් මේ මේ අසාධාරණකම් නැති කරන්න කටයුතු කරන්න ඕනේ කියලා ප්‍රකල්පනා එන්න පටන් ගත්තාම එයා ස්වභාවයෙන් මේ ප්‍රකල්පනාවට ප්‍රිය කරන කෙනෙක් නිසා ඉබේම ඒ කොක්කට අහු වෙනවා. යටින් අර මතු පිට තියෙන එකක් නෙවෙයි මතු පිට තියෙන සංසිඳනකොට යටින් කොක්කට අහු වෙනවා. ඉතින් ඊට පස්සේ යෝගාවචරය ගොඩ ගන්න බුදු කෙනෙකුටවත් බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේක සිද්ධ වෙන්නේ හොඳ දක්ෂ යෝගාවචරයට. ඒ වගේම මේ මතුවෙන සංකල්පන ඥාතිින්ද සලකන එක, අනුන්ට උදව් කරන එක ලෝකයා හොඳයි කියනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයත් අර ලෝකයාගේ මතාපැත්තේ එකතු වෙලා භාවනාව පැත්තක තියලා ආනාපාන සතිය හෝ ඉඳගෙන ඉන්න පැත්තක තියලා නැගිටින්නෙම අලුත් අදහස් රාශියක් ඇතුව ඉතින් සැලසුම් කරනවා. තව සමහරෙකුට සංඥා මතු කරන්න ගන්නවා. සංඥා මතු වෙච්චාම අතීත භවයේ සංඥාවල් ගොඩ ගොඩ ගාලා ඉන්න පටන් ගන්නවා. ඒක මෙතන ඉන්නකොට තමන්ගේ ප්‍රිය කෙනා මේ වෙලාවේ මොනවද හිතන්නේ කියලා සංඥාවක් එන්න පටන් ගන්නවා. මම ඉස්සරහට මේ මේ දේවල් මට වෙයි කියලා හැඟුම් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ පුද්ගලයා එතකොට හිතනවා මට අභිඥා ලැබිලා තියෙනවා. මට අනුන්ගේ හිත කියවන්න පුළුවන්. මට පෙරවිසු ආත්මය කියවන්න පුළුවන්. ඉතින් එයා පටන් ගන්නවා කෝවිල් දාගෙන පේන කියලා. ඉතින් හිතන්නේ මේ භාවනාවෙන් හම්බෙච්ච ලොකු ආශිර්වාදයක්. දැන් මට දේව වරමක් ලැබිලා තියෙනවා. මට කතරගම වරම ලැබිලා තියෙනවා. පත්තිනි වරම ලැබිලා තියෙනවා. ඉතින් අනේ අර අච්චර විශාල ප්‍රයත්නයකින් මේ බරපතල කඩයින් මේ දුෂ්කර මාර්ග ගෙවම් කරන මනුස්සයා අරගේ පුංචි පටලවිල්ලකින් සියල්ල අනිත් පැත්ත දාගෙන තමනුත් වැරදි පාර ගිහිල්ලා බුද්ධ ධර්මයත් වැරදියට නියෝජනය කරලා ශාසනයටත් හානි වෙන විදිහට කටයුතු කරනවා. එහෙම නැත්නම් සංස්කාර සංස්කරණ පිළිබඳ අනේක කනට අමර විතක්ක අනවඤ්ඤත්‍ය පරිසංවිත්ත විතක්ක කියලා මම ඊට පස්සේ කවදාකවත් කය ලෙඩ කරගන්නේ මම හොඳ ව්‍යායාම කරනවා. හොඳ ආහාර ගන්නවා. මම හොඳට පිටිසු වතුර පාවිච්චි කරනවා කියලා ඉතින් කල්පනාවල් එනවා. එහෙම නැත්නම් අනවඤ්ඤත්‍ය පරිසංයුක්ත මම ඊට පස්සේ නම් කවදාකවත් ආගමවත් බැනුම් අහන වැඩක් කරන්නේ මං ඇති වේ අවඥාවින්දා ඊට පස්සේ මම විදින කායිමත් විදින්නේ කියලා ඒ විතරට ආවට පස්සේ යාට හිතෙනවා දැන් මම ඉන්නේ උසස් තැනක ඒක නිසා මම දැන් සුද්ධවන්තයෙක් නිසා මට පුළුවන් වෙයි කිසිම ලෙඩක් නොවි ජීවත් වෙන්න කිසි කෙනෙකුගේ බැනුම් අහන්න නැතුව ජීවත් වෙන්න කියලා ඒ අනුව යන්න පටන් මෙන්න මේ මේ භාවනාව හරගියාට පස්සේ මේ යෝගාවචරයා මාර සේනාවල් වලට අහුවෙන්නේ බොහොම සූක්ෂම ක්‍රමයකට දැන් මෙතෙක් කල යෝගාචරය අහුනේ රූප බලයෙන් නැත්නම් යෝගාචරයක් වෙන්නේ ඉස්සලා සතිය පිටවන්නේ ඉස්සලා අපි රූප තියෙන ආසාවෙන් සද්ද තියෙන ආසාව හද්දට තියෙන ආසාවෙන් ගන්ධ රස පහසෙන් ඒව ඕන කෙනෙකුට පේනවා ඒ වෙනකොට දෙන්නේ මේ යක්ෂයා මේ රූප බලන්න කොච්චර දවාසයි කියලා අපිට කියන්න පුළුවන් පිච්චර් පිස්සෙක් කියලා සද්ද අහන්න පුළුවන් එක නම් ඕ සංගීත පිස්සෙක් කියලා කියයි ගඳ බලන්න කැමති කානම් ඒ එක එක පිස්සු අල්ලන්න පුළුවන්. දැන් මේ යටින් එන පිස්සුව මොකාටවත් අල්ලන්න බෑ. සයිකියාට්‍රිස්ලාට අල්ලන්න බැරි ඔක්කොම සයිකියාට්‍රිස්ලා පිස්සු හින්දා. නැත්නම් සයිකියාට්‍රිස්ලාට අහු වෙනවා මේක. සයිකියාට්‍රිස්ලාට තේරෙනවා මේක්ස අහුවෙලා තියෙනවා. නමුත් ඌටත් පිස්සු නිසා මේ අර අන්දේකට අන්දේකට පාර පෙන්නන්න බෑනේ. සරුවච්චන් ආංශේ මේක පාර පෙන්නන්න සයිකියාට්‍රිස්ලාත් එක්කම. ලෙඩාට විතරක් නෙමෙයි. දෙන්නටම පාර පෙන්නනවා. උඹට ඔච්චර කාලේ තිබුණේ රූපාකාරයෙන් අහුවෙලා තියෙන්නේ. දැන් උඹ අහුවෙන්නේ නාම ස්වරූපෙන් ඉතාම සූක්ෂමයි. මෙන්න මෙතෙන්දි පරිස්සම් නොවෙන්න තමයි මේ චේතනා සූත්‍රය විශේෂයෙන්ම ਸਰවඥාන්සේ දේශනා කරන්නේ. එතෙන්ට එනකන් කායන පශනා වඩන හැටි මේ චේතනා සූත්‍රේ නෑ. එතෙන්ට එනකන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ආමිෂයෙන් බේරෙන හැටි චේතනා සූත්‍රේ නෑ. නමුත් යම් කිසි කෙනෙක් ඒ එතෙන්ට ඇවිල්ලා යම් විදියකට ඊට යට තියෙන බොරු වලට පෑගුණොත් මේ මොකද්ද කියන්නේ මරුවල පාගගත්තොත් ඇත්තටම සාසනෙට පාඩුයි. මොකද මේ මනුස්සයා සෑහෙන සිල්වන්තේ, සෑහෙන දක්ෂ වානපනි කරපු කෙනෙක්. සෑහෙන දුරට කය සංසිඳවගත් එක්කනේ. නමුත් මේ යට තියෙන විකල්පට අහු වෙන බුදුරජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා ඒ විදිහට කායනුපස්සනාවෙන් සංසිඳුවාගෙන නැත්නම් ආනපන හොඳට සංසිඳුවාගෙන භාවනාව නිකන් කම්බේ යවිදින්න වගේ ගිය අතින් ගින්දර ගෙනියන්න වගේ නැත්නම් ඕටෝ පයිලට් එකෙන් දාලා ප්ලේන් එකක් ගෙනියන්න වගේ යනකොට ඒ යෝගාවචරය අහුවෙන්නේ චේතනා ප්‍රකල්පන අනුසය කියන කොකු තුනේ. ඒක නිසා ඒ වෙලාවේදී යම් මොන්න චේතනාවක් ආවත් විඥානේ ඒක පදනම් කරගෙන ප්‍රතිෂ්ඨාව ලබනවා. යම් ප්‍රකල්පනාවක් ආවොත් ඒ කියන්නේ යහ කල්පනා කියලා අපි වට කියනවා නැත්නම් කල්පනා කියනවා මොන ප්‍රකල්පනාව ආවත් එතකොට ඒ විඥාණයට පොහොර ලබන්න රූප නැහැ, ශබ්ද නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, පහස නැහැ. නමුත් ඒ වෙනුවට එයා ඇති කරන ප්‍රකල්පනාව විඥාණය අනියම් මාර්ගෙන් ක්‍රියාවට ප්‍රයෝජන අරගෙන විඥානේ එතන කොක්ක ගහගන්නවා. එහෙම නැත්නම් අනුශේධ ධර්ම. මෙතෙක් කල් යාගේ තිබුණ හැඟුම් බර ගතියක්. එහෙනම් හැඟුම් බර කල්පනාවක් දාපු ගමන් අහුවෙයි. එහෙම නැත්නම් එයාට තිබුණා මේ සංඥා පිළිබඳව විශේෂ ලැජ්ජාවක්. එහෙනම් සංඥා කොක්ක දාපු ගමන් සංඥාවක් දීපු ගමන් එයා කරනවා. එහෙම නැත්නම් සකස් කිරීම, නිර්මාණ, හැදිලි ඒ තමයි වශයෙන් හෝ අනුන් වශයෙන් සදාචාර කිරිලි নানা ප්‍රකාර බිස්නස් බාර ගන්න જાත්‍යක් අපි ලෝකේ ඉන්නවා. ඒ කෙනාට ඒ ලණුවක් දීපුවම කනවා. ඒ ලණුව කන්නේ චේතනහරා ප්‍රකල්පනහරා අනුශයහරා. ඉතින් නමුත් උපදේශ නොලබපු ලෑස්ති වෙලා නොගිය හැම කෙනාම මේක කන අතර උපදේශ ලැබපු ලෑස්ති වෙලා ගිය කෙනාට දැනගන්න පුළුවන් මගේ යට හැංගිලා තියෙන චරිත ලක්ෂණ මොකක්ද කියලා. ඒ වෙලාවේ මතුවෙන ගොජ දාන බුබුලුල් දිහා බැලුවොත් මම හැඟුම්බර වේදනාවට සම්බන්ධ වෙවද? නැත්නම් සංඥාව කියන හැඳිනීම්, sannivedana, දැන් තියෙන IT ටෙක්නොලොජි ඔක්කොම ඉන්නේ සංඥායටදී. ඊට පස්සේ නැත්නම් සකස් කිරීම, නව නිර්මාණ. මේ විවේක වෙනකොට හිත දුවන්නේ හැඟුම්බර පැත්තරද? එනනම් sannivedanaya පැත්තරද? නව නිර්මාණ පැත්තටද කියලා බලනකොට මොනම කේන්දරයකින්වත් අල්ලන්න බැරි චරිත ලකුණක් අහුවෙනවා. මෙතන තියෙන ප්‍රශ්නේ නැත්නම් මෙතන තියෙන සංකීර්ණතාවය නැත්නම් මෙතන තියෙන දැනගත යුතු තමයි ලෙඩක් Taman එතනදී වෙදක් Taman එතනදී බෙහෙතක් Taman එතනදී. අහන්නේ ඒක තේරුම් ගන්න නම් බුදුහාමුදුර කවුද කියලා තේරෙයි. ඔය දේ දන්නේ නැතුව ඔතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දන්නේ නැතුව බුදුන් දැක්කයි කියලා කිව්වට සමහරට gadol වලින් හදපු බුදු කෙනෙක් දැක්ක වෙනවා. එහෙම නැත්නම් රූපයක් දැකලා කතා කරනවා වෙනවා. හොඳයි ඒක හොඳයි. ඒක නිකන් සාමාන්‍ය සුත්තමේ ඥානෙ වගේ. නමුත් මේක හිතට වද්දාගෙන භාවන හොඳට සංසිඳුවගෙන භාවන හොඳට හැල්ම යන වෙලාවේදී මේ වෙලාවේදී ගොජ දාන දේවල් ඒකෙන් තමන් කොක්ක දාන දේවල් තමන් අහුවෙන දේවල් දිහා බලනකොට මෙන්න මේ ගතිය මම හැඟුම් බරයි මම මේ sannivedanaya පැත්තට දක්ෂයි නැත්නම් ඒ පැත්තට මම සංවේදී එනිසා මම නිර්මාණ පැත්තට සංවේදී කියන ගතිය පිට කෙනෙක් Taman දිහා බලලා එහෙම නැත්නම් සයිකියාට්‍රික් කෙනෙක් ලෙඩා දිහා ලෙඩා එක කතා කරලා ලෙඩාගේ යටිපහුවෙච්ච රෝග ලක්ෂණ අල්ලන්නා වගේ Taman මේක දැනගන්න නම් manussත්වයේ කියන එකේ වටිනාකම මේදී ලෙඩාටම මේ ලෙඩේ දැනගන්න පුළුවන්කම ලෙඩා විසින් ලෙඩේ දැන ගැනීමමයි දැක ගැනීමමයි බෙහෙත කියලා. බුදුරජාණන් වහන්සේ මේක ඒ කුදී ජනතාවට විනීය ජනතාවට ඉදිරිපත් කරනකොට බුදුරජාණන්සේ කොච්චරක් මනුස්සකමන සලකලා තියෙනවද කියලා බලන්න. අනිත් ඔක්කොම කිව්වේ මේකට වෙදකම් කරන්න පුළුවන් සරබරදහරි දෙවි කෙනෙකුට තමයි. එහෙම නැත්නම් කහගරි ආශිර්වාදයක්. එහෙම නැත්නම් බෝධි පූජාවක්. එහෙම නැත්නම් පිරිත් නූලක් ගැට ගහලා කියලා. මේවා මම නැවතත් කියනවා මම මේ නිදර්ශන වශයෙන් ගත්තට මම මේවට දොස් කියන්න හදනව නෙවෙයි. මේවා ළමා සෙල්ලම් ටිකක් විතරයි. මේ වගේ අපි කරන්නේ తాවකාලික ප්‍රශ්නය ඇන කරන එක විතරයි. ප්‍රශ්නෙට මොන දෙන්න නම් මේ යකහට කතා කරන්න. ඉදෙන ටික ලැහැත්ති කරගෙන බොඩ්ඩි මස්සිනා සීරි යක වරයකෝ මං තෝ එක් වෙනකන් ලෑස්ටි කියලා ලෑස්තිලා යන්න ඕන. ඒක ඉස්සෙල්ලා තමයි කාය ජීවිත නිර්පේක්ෂව හොඳට කය තැම්පත් කරන අරමුණු තැම්පත් කරන හිත සතියෙන් ආඩ්‍ය කරගෙන සමාධිය තියාගෙන එන දේ ලෑස්තිලා ඒ එන දේ එනකොට අපිට කොක්ක වදින හැටි අපි ඒකට සම්බන්ධ වෙන එක තමයි චේතනා ප්‍රකල්පනා සහ අනුසේ. දැන් මෙතනදී ਸਰවඥාන්සේ මේ විදිහට මේ සංස්කාර අපිව යටමට්ටමින් වගලා ගන්න හැටි ලස්සනට පෙන්ලා දීලා චිත්‍රය ඇඳලා දීලා ඊට පස්සේ කියනවා ඔන්න හිතපම් මහන යම් කිසි කෙනෙක් මේක දැනගෙන චේතනා නොකරන හිතාගෙන එයා ලෑස්තිලා යනවා මම ඊට පස්සේ ඒ ඥාති පරිසංයුක්ත වේද හිතවිලි ආවට නෑ මම ඒකට සැලසුම් හදන්න යන්නේ නෑ. පරානුද්දතා පරිසංයුක්ත විතර කාවට නෑ මම මම දන්නවා මාව අල්ලන්න මෙයා අටවලා තියෙනවා කියලා මම අහුවෙන්නේ නෑ. එහෙම නැත්නම් ලාභ සත්කාර සංයුක්ත ප්‍රතිසංයුක්ත විතක් ආවට එයා දන්නවා මම අටවන්න උගලක් තියෙනවා මම මේකට අහු වෙන්නේ නැහැ. එයා චේතනා නොකරන අදිෂ්ඨාන කරනවා. එහෙම නැත්නම් මේ අනවඤ්ඤාති පරිසංයුක්ත විතක් එහෙම නැත්නම් අමර විතක් ජනපද විතක් නානා ප්‍රදේවල අටවලා තියෙනවා. මම මේකට චේතනා කරන්නේ නැහැ. ඒක යාල ඈස්ටි විලා යනවා. දැන් සතියේට එහා දැන් සම්පජඤ්ඤය ඇවිල්ලා. සතියේ පෙන්නලා දෙනවා කොයි එක්කන කොයි එක්කන හරි දැන් මෙයාව අල්ලන්න මේ මාරයට බැන්න මාර දුවරු තුන් දෙනා යවනවා. තන්නරති රංගා යවනවා. තන්නරති රංගා වෙල්ලල ඒ කට්ටිය රති රංගන්නා තන්නාව යන්නා ගී ගායතේ කියලා මොකද හින්දුවක් තියෙන්නේ තුන් දෙනාම ඇවිල්ලා සෙල්ලම් දාන්න පටන් ගන්නකොට ඇස් දෙකවත් ඇරලා බලන්න බුදුරජාණන් වහන්සේ සරුවචන් වහන්සේ නැත්නම් මහබෝසත්ණන් වහන්සේ පෙළඹෙන්නේ නැහැ. දන්නවා ඇස් දෙක ඇරපොග මම මේ පෙන්න කමනීය රමණීය දර්ශනයට අහු වෙන්නේ නැති එකක් නෑ. ඒ නිසා අහු වෙන චේතනා එන්න පුළුවන් නම් අදිෂ්ඨාන කරගෙන යනවා කවුරු නැතුවත් කවුරු වැයුවත් කවුරු ගැයුවත් මම අචේතන කරන්නේ කියලා. එහෙමනම් චේතනාව තමංගේ විකල්ප ශේෂයෙන් අයින් කරා නම් මේ ප්‍රකල්පන අනුසය කියන දෙක විඥානයේ පාවිච්චි කරනවා තවමත් හිතට පහළ වෙන මේ වර්තමානයේ පේන දේවල් නෙමෙයි හිතට ඔහි පහළ වෙන වල්බූත අදහස් පදනම් කරගන්නවා එහෙම නැත්නම් අනුසය පදනම් කරගන්නවා. ඒ නිසා යෝගාවචරගෙනෝ චේතනා කරන්න එපා. නැත්නම් ඒකට බුදුහාමරෝ නිකම් පිටාත ගාලා දෙන හොරතල් වචනේ තමයි. නැත්නම් රහස් මන්ත්‍රය තමයි චේතනා එයි. ඒක මම නෙවෙයි කියපන්, මගේ නෙවෙයි කියපන්, මගේ ආත්මෙ නෙවෙයි කියපන්. ඒකට ප්‍රකල්පනා එනවා. විවිධ අදහස් සම්බන්ධයක් නැති ඔහි යන අදහස්. මම නෙවෙයි කියපන්, මගේ නෙවෙයි කියපන්, මගේ ආත්මෙ නෙවෙයි කියපන් කියලා අර මන්ත්‍රයක් ජප කරලා අතට දෙනවා. ඔබට මෙතන මේ මේ යක්කු වෙනවා මේ මේ භූත වෙනවා මේ මේ ප්‍රේතය වෙනවා එනකොට මේ මන්තරේ මතුරුපා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි ඒතර චේතනා ප්‍රකල්පනා එනේන වෙලාවේ හරියටම දැනගන්නවා වයින් කරන්න හදන්නෙත් නෑ හැබැයි යා ඒ කට්ටිය අයිතිවාසිකම අතහැරලා එතකොට අනුශේ ධර්මෙින් පටන් අර ගන්නවා අනුශයත් ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මක වෙන්නෙම වංචනික ක්‍රමවලට අනුසේ එන්නෙම මිත්‍යා ස්වරූපේ. නිකන් ගොඩ පෙරක දෝරුවෙක් වගේ. හරි කරදරයක නේද ඉන්නේ මං ඇවිල්ලා පොඩ්ඩක් මෙවා වෙනුවෙන් මේ වැඩ ටික කරලා දෙන්නද? ආරේ මේ කියාගෙන රින්ගනවා බෙට. ඒක කියන්නේ නෑ ඕනේ නෑ. කිසි කෙනෙකුගේ අවශ්‍යතාවයක් නෑ. මේක මෙහෙමයි. මම වෙන කිසිම ආගන්තුකේ මම කියාගන්නේ මගේ කියාගන්නේ මගේ ආත්මය කරගන්නේ කිව්වොත් පමණක් <clears throat> ඒ යෝගාවචරයට විඥානයක් පහත වෙනවා අපපතිට්ඨිත විඥානය චේතනා ප්‍රකල්පනා අනුසේ මත පහළ වෙන විඥාන වල කියන ප්‍රතිෂ්ඨිත විඥාන පටල වෙච්ච විඥාන. එයා දැන් මුල් බහලන. අර ඉසල කායන පසලයි සංසිඳවගෙන හොඳට අරමුණ නොදැනෙන මට්ටමට විවේක වුණාට පස්සේ තමන්ගේ හිත වැක්සින් එකක් ගත්තා වගේ. ලෙඩ තියෙන තැනකට යන කෙනා කලින් තමන් මේ මොනවද කියන්නේ වැක්සින් වලට? සිංහලෙ මොකක්ද කියන්නේ? එන්නතක්. එන්නතක් කරන් යනවා මේ මං යන හරිය මේ මේ ලෙඩ තියෙනවා එන්නතක් කරන් යනවා වගේ දැනගෙන යනවා මට දැන් එනවා নানা ප්‍රකාර චේතනාවෙන් ඉඳී තියෙනවා නෑ මම චේතනා අයින් කරනවා චේතන මම නෙවෙයි කියනවා මගේ නෙවෙයි කියනවා මගේ ආත්මෙ නෙවෙයි කියනවා මේ බුදුහාමුදුරගේ උපදේශය එහෙම නැත්නම් ප්‍රකල්පන එනවා ඒ ප්‍රකල්පනත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන. එතන අනුසය එන්න පටන් අර ගන්නවා নানা ආකාර මේ බොහොම ගෙයි ගින්ග ඇවිද ඇවිද බඩු විකුණන පොට්ටනිකාරයෝ ඉන්නේ. ගෙවල් වලට ගිහිල්ලා තමන්ගේ බඩුව වටනාක උගිලා අනේ මේක ගන්න අනේ මේ කියන જાතියෙන් ගෙටෙන්න පටන් ගන්නවා. මේ අවශ්‍යතාවයක් නැහැ. මට ඕනේ නැහැ. ආන්නේ තුන නැතුණාට පස්සේ දැන් මගේ හිත කාම රාගයක් නැහැ. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයක් නැහැ. නැත්තම් භව රාගය ඇති කරන චේතනා ප්‍රකල්පන අනුසයක් නැහැ. හැබැයි විඥානේ තියෙනවා. මෙන්න මේ විඥානය එහෙම නැත්නම් ඔය දෙවෙනි මට්ටමට තැම්පත් වෙච්ච විඥානය ඊටත් යට මට්ටමක විඥානයක් හම්බ වෙනවා. ඒ විඥානය ප්‍රකාශ බවට පත් කරගන්න ක්‍රමයක් යාට ඇත්තේ නෑ මොකද ඔක්කොම තියෙන ඒ ඕජාව කපල හැරලා මේ විදිහට මේ විඥානය දැකීම යෝගාවචරයට වෙන්නේ මැරෙන්න හදනවා ජීයට හිර කරගෙන හුස්ම ගන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නවා වගේ අල්ලගෙන ඉන්නවා හුස්ම ගන්න බැරි තද වාතයක් අල්ලගෙන දියසුලියකට ගිනි ගිනි හුලඟකට අහුණා වගේ යෝගාවචරයට අපහසුවක් තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දියසුලියකට කරකවගෙන යනවා වගේ පාතාලයකට ඇදගෙන යනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. දැන් විඥාණයට අර ගිලිච්ච මිනිහට හුස්ම ගන්න හොයනවා වගේ. ඉතින් ඒ වෙලාවේදී මරණය හා සමාන එහෙම නැත්නම් මරණ චිත්තක්ෂේදී වෙන්න වගේ යෝගාවචරය තියෙනවා, හතිය තියෙනවා, සමාධියක් තියෙනවා. ආනපානෙන් ගොඩක් වෙලා සමුවරගෙන ගන්න දෙයක් නැති වුණොත් විඥාණය මේ මැරෙන්න හදන කෙනෙක් වගේ දඟලන ස්වරූපේ දකින්නකොට කාය ජීවිත নিরপেক্ষව ඉන්න කෙනෙකුට පමණයි. මම මේ මේ අඩු ගන්න සෝවාන් මාර්ගයට යන්න, සකදාගාමී මාර්ගයට යන්න, ඒ මොන දෙයට යන්න ගියත් ජීවිතය පරදුවට තබන මොහොත හීනකින් නොදැනුවත්ව නෙවෙයි. දැක දැක දන දනමතු. ආන්නේ වෙලාවේදී යෝගාවචරයාගේ තියෙන අවිද්‍යාව කොච්චරද කියනවනම් කොහොම හරි හයියෙන් උස්මක් අරගෙන ඉවරලා විඥාණයට පොහොර දානවා. ඇස් දෙක ඇරලා හෝ අර බය නැති කර ගන්න හදනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද විඥානේ එක්ක රූප සද්ද ගන්ධ රස ස්පර්ශකින් ප්‍රතිෂ්ඨාව ලබනවා. එහෙම නැත්නම් මෙතිකල අදිෂ්ඨාන කරගෙන ගිය අතට නොගණ්ඩ හිතාන හිටපු චේතනාවට හිත වැටෙනවා. ප්‍රකල්පනාවට හිත වැටෙනවා. අනුසීකට හිත වැටෙනවා. ඒ නිසා පළවෙනිව මේ ලැබෙන අපපතිත විඥාන එනකොට යෝගාවචරයට තියෙන තනි වෙච්ච, බය වෙච්ච, පහළ වෙච්ච, කොටු වෙච්ච, කොන් වෙච්ච මුස්පේන්ච තත්ත්වය. වෙන විදිහට කියනවා නම් මරණයේ තියෙන මේ අවමංගල්‍ය ස්වභාවය හොඳට තේරෙන පටන් අර ගන්නවා. හැබැයි අවදියක් තියෙනවා. සතිය තියෙනවා. එන්න එතෙන් ආපු පාර දන්නවා. ආවෙත් ක්‍රමයෙන් බව දන්නවා. ඒ නිසා අහම්බයක් නෙවෙන බව තේරෙනවා. නමුත් ඒකට මුහුණ දෙන්න පෞරුෂත්වයක්. මේකට මුහුණ දෙන්න ඕනේ පෙර උරුවක්. එහෙම නැත්නම් පෙර අත්වැරදි තියෙනවා. ඒකට හේතුව එහෙම කියන්නේ මෙහෙමයි. කිසිම කෙනෙක් පළවෙනි අවස්ථාවේදී <clears throat> මේ හම්බෙච්චි මේ ප්‍රස්තාව වැඩ ගන්නෑ. බය වෙනවමයි. ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් බය වෙන එක තමන් කරන මේ රියසල් එකක් එහෙම නැත්නම් පෙරහුරුවක් පෙරවුරුවකට යනකොට ඒ යෝගාවචරය යම් වෙලාවක එහෙම දෙකට මුණ දුන්නොත් ඒකේ තියෙන වංචනික ස්වරූපය තමයි මේක කවදාකවත් කමඨානක් සුද්ධ කරනකොට කියන්න හිතෙන්නේ නැහැ. ඒක හිතෙන්නේ වැරදිලක් කියලා. ඒක හිතෙන්නේ සීලේ නැතිකමක් කියලා. ඒක හිතෙන්නේ මගේ කාලකන්ණිකමක්. මේවා ඉතින් කියන්න දෙයක් නැහැ නේ කියලා ඒව යට ගන්න. අපිට ඕනේ කරලා තියෙන්නේ මේ කහා පාට දැක්ක, නිල් පාට දැක්ක, උඩ ගියා, පල්ලෙහාට ගියා කියලා කට උල් කර කර කියන්න තියෙනවා. අර විඥාන පොහොර හම්බ වෙන වෙලාවේ හම්මෝ රෑ 11ට 12ට කමඨාන සුද්ධ කරන්නේ. කිල්ලෝරක් නැහැ. නමුත් මේ විඥානය අසරණ කරනකොට විඥානය මේ පොහොර නොදී යනකට යෝගාවචරය තනියම විඳවනවා. ඒක ශාසනයක් බව දන්නේ නැහැ. භාවනාවේ දියුණුවක් බව දන්නේ නැහැ. ඒ නිසා කමඨං සුද්ධ කරන කවදාකවත් ඉවක් කිව්වත් ඥානි මෙරිච්ච කතාවක් කියන්න වගේ තමයි. බොහෝම කනගාටුවෙන් බොහොම පශ්චාත් වෙලා අයියෝ අනේ බොහෝ කනගාටුවෙන් ඉතියක් දැකි. කවදා යෝගාචර මේක පිළිබඳව යහපැත්තේ නැත්නම් සම්‍යක් දෘෂ්ටිකව බලන්න පටන් අරගත්ත දවසේ තමයි ඒ යෝගාවචරයට හම්බ වෙන ඒ චේතනා ප්‍රකල්පනා අනුසේ නැති චිත්තක්ෂණය මේ ලෝකෙදීම මේ ජීවිතයේදීම මේක තමයි නිරුද්ධ වීම කියලා කියන්නේ. يعني විඥාන තියෙන පොහොර විඥාන තියෙන ආහාර නිරුද්ධ වීම කියලා කියන්නේ. මේ Nirodhe දවසක දැක්කට පස්සේ සිහි බුද්ධියෙන් එහෙම නැත්නම් කොහොමද කියන්නේ? දවල් එළිය දකින්නයි කියලා කියන්නේ. දවල් එළිය දැක්කට පස්සේ තමයි යාර තේරෙන්නේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට මං හෙට කොහොමද ඇසිරෙන්න ඕන කියලා. කොහොමද භාවනා කරන්න ඕන මොනවද කන්න ඕන මොනවද බොන්න ඕන කොයි විදිහට වාඩි වෙන්න ඕන කොයි වෙලාවෙද වාඩි වෙන්න ඕන කොහොමද හිත හදා ගන්න ඕන කියලා නිවන් ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ Taman තේරෙන්නේ සැරයක් හෝ නිවන දැක්කට පස්සේ. නිවන දකින්න ඕනේ අහම්බයක් විදිහට බෑ. දක්කමුකෝක බෑ. හොඳට මේක වෙද්දි ක්‍රමයෙන් එතෙන්ට යනවා ගිහිල් වෙලා ඒක හරහා ගිහිල්ලා එමෙ නැත්තම් සමහරලාට ක්ෂණික වශයෙන් ඒක අත්දැක්කට පස්සේ තේරුම් පටන් අර ගන්නවා මෙන්න මෙවැනි ජීවන රටාවක හිටියොත් මෙන්න මෙවැනි ආජීවයක් තිබ්බොත් මෙන්න මෙවැනි කර්මාන්තයක් තිබ්බොත් මෙන්න මෙවැනි වචනයක් තිබ්බොත් මට මේක නැවත නැවත යන්න පුළුවන් කියලා තමන් ඒකට හැඩ ගැහෙන්නේ අනුවර්තනය වෙන්නේ අනුකූල වෙන්නේ දවසක් ඕ ඒ Nirodhaය විඥානයාගේ අපපතිත්‍ිත බව නැත්නම් මේ චේතනා ප්‍රකල්පන අනුසේ නිරෝධය අස්පනා අපිට දැක්කොත්. ඒක නිසා හරි අමුතු තාලයකට සර්වචන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පෙන්නලා දීලා තියෙන්නේ ඉස්සලා දුක සහ දුකට හේතුව පෙන්නලා ඊකට නිවන පෙන්නලයි නිවනට යන පාර පෙන්නන. දැන් සාමාන්‍ය ක්‍රමෙන් කියන්නේ පාර ගෙවිච්චාම නිවන කියලානේ. පාර ගෙවිච්චාම ප්‍රතිඵලය. නමුත් මේකෙදි ප්‍රතිඵලය දැක්කට පස්සේ තමයි පාර ඒ පාර තමන් විසින් තමන් හදාගන්න එක. බුදුරජාණන් වහන්සේ කපලා කාපට් කරලා මේ හයි ලෙවල් රෝ හත දෙන්න යන්නේ නැහැ. මෙන්න යන්න ඕනේ. තන ඔබ මෙන්න අහම්බෙන් වගේ ගිහිල්ලා තියෙනවා. ඔබ දවසක් හරි මේක චිත්තක්ෂණයක් ඉවසලා තියෙනවා. මීට පස්සේ එවැනි පාරකට එවැනි විවේකයකට එවැනි හුදකලාවකට එවැනි විස්රාමයකට කොයි විදිහේ ජීවන රටාවක් ඕනේද? කොයි විදිහේ වචනයක් ඔබ නැත්නම් වචන කතා නොකිරීම අවශ්‍ය වෙනවද? කොයි විදිහට උඹ ක්‍රියාකාරකම් කරන්න ඕනද කියන එක මම හදලා දෙන්නේ මම මෙතන තන පෙන්නලා තිනවා ඔබ හදාගන්න. හැබැයි ඊට පස්සේ කියනවා සාරිපුත්තු ස්වාමීන්ගේ මේ පාරේ, මුගලන් ස්වාමීන්ගේ මේ පාරෙන්, අනුරුද්ධ ස්වාමීන්ගේ මේ පාරෙන්, කශ්‍යප ස්වාමීන්ගේ පාරේ මම මේ පාරෙන් කියලා අර යෝගාවචරය සම්පහන්සනේ කිරීමට අනික් ඒ වගේ මහරතන් වහන්සලා වැඩි මග ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් පෙන්නනවා. නමුත් ඒක තමා විසින්ම චිත්තක්ෂණයක් හෝ අත්දකලා තමයි ඒකට පාර හදාගන්න තියෙන්නේ. ඒක නිසා ඒ ආනපන සති සූත්‍රයේදී පළවෙනියෙන්ම කාය සංස්කාර සංසිඳ වීම කායනපසන කොටසදී පෙන්නනවා. ඊට පස්සේ වේදනානපසන කොටසදී පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංකාර චිත්ත සංකාර පරිසංවේදී පස්සම්මයන් චිත්ත සංකාරා. මේක නැවතක් කියනවා කායපසනාවේ සාර්ථකත්වය හරහා යෝගාචර යම් ප්‍රීතිය සුඛයක් විදියට. මේකෙදි මුලා වෙන්නේ නැතුව අර විදිහේ මේ নানাපකර භවූත අදහස් භවූත විතර්ක වලට ඉඩ දෙොන්ටි ජාම බේරගත්තොත් එයාට තේරෙන පටන් අර ගන්නවා චිත්ත සංස්කාර මේ සංඥා වේදනා දෙක අපිට හීන ලෝකයක් මවලා දෙන හැටි. මෙතනදී යෝගාවචරය සංස්කාර පිළිබඳව තේරුම් ගන්නවා අසංස්කාරිකව තමන් සම්බන්ධයක් නැතුව මෙහෙවීමකින් තොරව මේ භවයේ පවතින හැටි. මෙතෙක් කල මෙහෙවීමෙන් තමයි රූප දුන්නා, ශබ්ද දුන්නා, ගන්ධ දුන්නා, රස දුන්නා, පහස දුන්නා. දැන් ප්‍රයෝගයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස නතර කරාට භවයේ පවතිනවා අසංස්කාරිකව. අන්නේ අසංස්කාරිකව සිදුවෙන ක්‍රියාවලිය අසංස්කාරික කායික ක්‍රියාවලියක් යනවා අසංස්කාරික වාචසික ක්‍රියාවලියක් යනවා අසංස්කාරික මානසික ක්‍රියාවලියක් යනවා ඒක දිහා බලනකොට ඒක නිකන් අනුන්ගේ දෙයක් වගේ මේක දිහා බලනකොට තේරෙනවා අපි මේකට හිතලා පොහොර නොදැම්මට ඉබේම භවයේ විසින් සංසාරයේ විසින් කර්ම විසින් මායාව විසින් මාර බලවේග විසින් මේ ගේම ඇරයි යනවා ආයතනේ පවත්වාගෙන යනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් අපිට නිින්ද ගියාට හුස්ම පවතින. හුස්ම ගන්න ඕනේ. හුස්ම ගන්නේ ආන්නේ වගේ අසංස්කාරික කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර, සසංකාරික කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර වලට වඩා අනාත්මය දැක ගන්න උදව් කරනවා. ඒව සිද්ධ කරන්නේ ස්වයන් සිද්ධ ක්‍රියාවලියකින්. අපිට පාලනයක් නැහැ. නැවතත් කියනවා සසංකාරිකව අපි ඇති කරන මේ හිතලා කය කය හොල්ලන දේවල්, හිතලා කතා කරන දේවල්, හිතලා හිතන දේවල් අපි ප්‍රයෝගයෙන් නතර කරාට පස්සේ මේ කය ඉබේ නැට වෙන්න පටන් ගන්නවා. මේ වචන විතක්ක ਵਿਚාර වශයෙන් දොඩමළු වෙන්න පටන් ගන්නවා. මේ මනස වේදනා සංඥා ගොජ දාන්න පටන් ගන්නවා. ඒවා කාගේ න්‍යායපත්‍යයටද වැඩ කරන කියලා බැලුවොත් 100ට 100ක්ම මාර බලවේගයකට යනවා. 100ට 100ක්ම සංසාරේ පවත්තන්නේ නැහැ. 100ට 100ක්ම නිවනෙන් අයින් කරන්න යනවා. ආන් ඒක දිහා බලනකොට දැන් මම මේ නෑ මතහැරලා වස්තු අතහැරලා භාවනා කරන්න ඇවිල්ලා කටයුතු කරාට මගේ ශක්ති ප්‍රමාණයෙන් සසංකාරික දේවල් ප්‍රයෝගයෙන් නතර කරාට විශාල ප්‍රවාහයක් යට තියෙනවා අසංස්කාරික යන දේවල් බැරි වෙලාවත් මේක මම කිව්වොත් අහුවෙයි. එකයි කරන්න තියෙන එක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා. එහෙම නැත්නම් තමාට දැන් වල සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඒතං සන්තං ඒතං පනීතං යතිදං සබ්බ සංඛාර සමතෝ. එය ශාන්තය, එය ප්‍රණීතය, එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම. දැන් මේ ඉබේ ගලන දේත් ඇඟේ දාගන්න යන්නේ. මේ ගලන ප්‍රවාහයේදී ආ බලලා කියනවා මේක මතයිති දෙයක් නෙවෙයි මේ භවය ගෙනියන්න හැදිච්ච යන්ත්‍රයක්. ඒ වුණත් මේක මම කිව්වොත් මම මේකට වග වෙන්න ඕන. මේක මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා එහෙම නැත්නම් තව තැන්වල කලහාතුකින් සරුවත්‍යංශය සඳහන් කරනවා අතම්මේතා වුත්තා භගවතා කියලා. මේක ඒ අසංස්කාරකව පහරන කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර දැකලා ඒක මම මාගේ කියමුද කියනවා තම්මේතාවය කියලා. එයින් නිපං ආත්මයක් තමයි ඇති කරගන්නවා. ආත්මය මේකට සම්බන්ධ කරගන්නවා. ඒ වෙනුවට මේක මම නෙවෙයි කියන කතාවට කියන්නේ අතම්මේතාවය කියලා. මේක ඩිස්ක්ලේම් කරනවා කියලා මේ නැත්නම් මේකේ අයිතිය අතහැරලා දානවා. ආනි අයිතිය අතහැරලා දැමීම යෝගාවචරය අතින් වෙන්නේ අන්තිමටම තමයි. මොකක් මොකකින් හරි එල්ලෙන්න බලන් ඉන්න නිසා මේ අතම්මේතාවයේ කියන එක අද කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ මේ වචන අරගෙන පොඩ්ඩක් එළියට දැම්මේ නැත්නම් මුළු ත්‍රිපිටකයේම අර්ථයක්වත් දෙන්න බැරුව මැකිලා ගිහිල්ලා තියෙනවා. මොකද ත්‍රිපිටකයේ හදලා තියෙන පිං කරන්න. මොනවා හරි එකතු කරන්න. අතහරින දේවල් වෙනකොට ඒවට අර්ථ දෙන්න අටුවාචාර්යන් වහන්සේලා පොඩ්ඩක් මැලි වෙලා තියෙනවා. ඒ නිසා අතම්මේතාවයේ කියනකොට ප්‍රපංච නොකර සිටීම කියනකොට සාන්ත වූ ප්‍රනීත වූ සංස්කාර අතහැරීම ගැන කියනකොට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා කියන වෙලාව වෙනකොට අටුවාව ගොළු වෙන පැත්තකට යනවා. ඒ නිසා එතෙන්ද යන යෝගාවචරයට ඒ ස්වර්ණමය යුගයේ බුද්ධ ආගමේ තිබුණු අත්දැල කැඩිලා තියෙනවා. කැඩීම නිසා යෝගාවචරයට සූත්‍රයේ තියෙන අර්ථය මතු කරගන්න අපහසු තත්යක් තියෙනවා. ඒක නිසා භාවනා කරලා විතරක් බෑ. මෙතන ගියාට පස්සේ හොඳටම ලෑස්ති වෙලා යන ගතියක් තියෙනවා. අන්න එහෙම ලෑස්ති වෙලා ගියොත් යෝගාචරයට පේන්න පටන් ගන්නවා මේ අසංස්කාරකෝ කාය වචී මනෝ සංස්කාරමේ ක්‍රියාවලියක් යනවා. ඒ ක්‍රියාවලිය සංසිඳ වීමට නම් ඒක මම කියන්න එපා, මගේ කියන්න එපා, මගේ ආත්මික කරගන්න එපා. මේ හරිය හරි අමාරු කමටහන් සුද්ධ කරන්න. මොකද හේතුව යෝගාවචරය Tamanට ඇති වෙන తত্ত্বය මේ චේතනාවලින්තරෝ ප්‍රකල්පනාවලින්තරෝ අනුශේන්තරෝ ප්‍රකාශ කරන්න හරි අමාරුයි. ඒක කාලයක් යනකොට තල තුනකම හරහා ඉවසීම හරහා ගියොත් ඊට පස්සේ චිත්තානුපසනාවට වෙන්නකොට චිත්තපටිසංවේදී අසසී සාමීති සික්කති කියලා යෝගාවචරයට තීරණ පටන් අර ගන්නවා කිසිම රූප ධර්මයක සම්බන්ධයක් නැතුව සම්පූර්ණ හිත නිකන් අවකාශයේ පාවෙන එකක් වගේ මේ හිත අටුවාචාරින් වහන්සලා කියනවා චතුත් අධ්‍යානදී පවතින උපේක්ෂාව කියලා. නමුත් විපස්සනාවේදීත් අත්දකින්න පුළුවන් වෙනවා සරොංගලේ නූල කඩලා ගිය වෙලාවක්. නූල දැන් මෙතෙක් කල නූලෙන් හොල්ලන්න පුළුවන් ගැතේ තිබුණේ දැන් කඩලා ගියා. මේ කඩලා යනකොට බයක් නැති වෙන්නේ. අනේ මගේ සරොංගලේ නැතුණා කියලා. නමුත් සරොංගලේ ස්වර්ණමය අවස්ථාවට නූල කඩලා යන වෙලාව. මේක තමයි නිවන කියන්නේ. අතහැර දැමීම. ඉතින් මේක ගැන සටහන් කරනකොට නැත්නම් මේකේ තියෙන సౌందర్యාත්මක පැත්ත මේකේ තියෙන සෙල්ලක්කාර පැත්ත විස්තර කරනකොට මට මතකයි ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මේ පැරණි කාව්‍යයක් මතක් කරා එයා කිව්වා ඒ ඒ කවිකාරයා හැමදාම ගිහිල්ලා Tamange උද්‍යානයේ වාඩි වෙලා ඉන්නකොට ග්‍රීෂ්ම ඍතුවත් එක්ක ඒ ගහේ පොඩි අංකුරයක් එළියට ඇවිල්ලා කුංචි දැල්ලක් එළියට ඇවිල්ලා ඒ දැල්ල අවුවේ වැඩ කරලා ඉසල රතු පාටට ඇවිලා කොළ පාට වෙලා ඒ ගහට සම්පූර්ණ සේවාව කරලා ඒ කියන්නේ ආහාර සපේලා ඔක්කොම කරලා එයා නැවතත් පණ්ඩු පලාස තත්ත්වයටපත් වෙනවා පණ්ඩු පලාසයි කියලා කියන්නේ ඔය පැවිදි කරන්න ඉස්සෙල්ලා ගුරු වන්දනවයි කියලා එකක් අපි කරන්නේ ඒ කටියට කියන්නේ පණ්ඩු පලාසෝ කියලා පණ්ඩු පලාස කියන්නේ කොලයක් ඉදෙන්න ඉදිලා ගියාට පස්සේ ඇතිවෙච්ච පාට ඊට පස්සේ ඒ කොලේ ගහෙන් ගැලවෙනකොට ඒ ඒ සාහිත්‍ය ලිපිකණ කිව්වලු ගහට කතා කරලා කිව්වලු මම ගිහිල්ලා එන්නම් කකා කිව්වා. මෙන්න මේක තමයිලු නිවන කියන්නේ. අවුරුදු ගාන සේවය කරලා ගහෙන් යන ගැලවෙන වෙලාවේදී කකා අපි ඔය කොළ අතු ගන්නකොට පෙන්ෂන් කාර්යින්ට වගේ සලකන්න ඕනේ වෙච්ච හැම කොළයක්ම පෙන්ෂන් කාර්යය. රස්සාවක් කරලා ඇවිල්ලා බිම වැටිලා හිටපම අපිට වෙන්නේ මල වාතයක් නේ කොළ අතු ගන්නට අපි අතු ගන්න මේක මේ කුණකට හලකලානේ අතින් අරගෙන ගිහිලා දාන්න වටිනවා අනේ කොච්චර සේවාවක් කරපු කෙනෙක් ගහට කියලා එනවලු මං ගිහිල්ලා එන්නම් කියලා මොකද ආයෙ දිරලා පොර වෙලා ආයෙත් ගහටම යනවා අන්නේ හැලෙන වෙලාවේදී ඒවට කියන්නේ මේ අපි අතහරින ආමිෂ සුඛේ ආමිෂ සුඛය අතන්නගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආහාර ලැබෙද්දී එතකොට මම තැතහැරලා ඊට පස්සේ නිර්ආමිෂ සුඛය කියලා ඒ චේතනා සංඥා සංසිඳනකොට පුදුමාකාර මිහිරියාවක් එනවා හිතට අමානුෂික සැපයක් එන්න පටන් ගන්නවා නිර්ආමිෂව ඒකටත් කොක්ක වදින්න ඉඳී තියෙනවා තමන්න හම් වෙනවා කිසි තැනක නැහැ හොඳ විවේකයි මේ හුස්ම ගන්න දෙයක්වත් නැහැ. බහනයි බේහිද වෙනවා කියලා. අන්නේ නිර්ාමිත සුඛයත් අත්හැරියොත් තමයි අවේදිත සුඛයකට යන්න පුළුවන්. ඒ නිසා අන්නේකට හුරුවක් වශයෙන් චිත්ත සංඛාර පරිසංවේදී අසසි ශාමිති සික්කති කියලා අවස්ථාවක් තියෙනවා. නිකම්ම නිකන් හිතක් තියෙනවා. සරුංගල කල්ලගේ මූල කල්ලගේ සරුංගලයක් වගේ. නැත්නම් ගහෙන් ගැලවිලා බිමට පාත් වෙන කොලේ. කොහාට යයිද දන්නේ මොන වෙයිද දන්නේ. ආන්න මේ தත්ත්වේ ඉන්නකොට මේක අගය කරන්න පුළුවන් වෙන්නේ නිස්සරණය දන්න කෙනාට පමණයි. එහෙම නැත්නම් අත්හැරීම විමුක්තිය නිරෝධය ක්ෂය වීම වැය වීම කියන එක අගේ කරන්න දන්න කෙනාට අනික් කෙනාට ඇඟ හීතල වෙනවා. බය හිතෙනවා අම්මෝ තේරම හැලුණයි කියලා. එහෙනම් මේ චිත්ත සංකාර පරිසංවේදී කියන එක රස විඳින්න පුළුවන් නම් ඊගාවට බුදුහාමුදුර කියනවා අභිප්‍රමෝදයන් චිත්තං අස්සසීසාමිති සික්කති කියලා මේ මනුස්ස ජීවිතේ කවදාකවත් ඉඳපැති අති ප්‍රමෝදයක් වෙන්න පටන් ගන්නවා සියලු බැමි හැලුණයි සියලු බැමි හැලීමේ සැප අපි මෙතෙක් කල් කිරුවේ ආයාසෙන් බැමි ඇති කරගත්තා කොකු ඇති කරගත්තා සම්බන්ධතා ඇති කරගත්තා එක එක එක එක ගැළවිලා යනකොට ඒ බැමි හැලෙන වෙලාවේදී ඒ ඇති වෙන අති ප්‍රමෝදය අභිප්‍රමෝදයන් චිත්තං අස්සසිසාමිති සික්කති අභිප්‍රමෝදයන් චිත්තං පස්සසිසාමිති සික්කති එන්නේ සත්පුරුෂයෙකුට විතරයි අසත්පුරුෂයාට බයක් ඇති අසත්පුරුෂයාට ඇඟ හීතල වෙන්න <clears throat> පටන් ගන්නවා අපිට සංසාරගත වුණ සියලු හැකිලි සියලු කකු සියලු සම්බන්ධතා හැලෙන්න පටන් ගන්නවා මෙතනදී මේ අභිප්‍රමෝදය తాවකාලිකයි ඒ తాවකාලික කියන්නේ පුහුණුවක් දෙනවා කිසිම සම්බන්ධයක් නැහැ ඒත් මට සතුටු වෙන්න පුළුවන් තැනක් තියෙනවා බුද්ධ ධර්මයේ ලෝක පැනලා තමයි යහපැත්තට ගියේ කියලා. අන්නේ අති ප්‍රමෝදය දැනගත්ත කෙනා විතර ඒ අවේදිත සුඛය කියලා කිති කැවෙන ඉද්දෙන රූපණ ගති වලින් තොර ගැතුමකින් තොර නැතුව නිකන් අභ්‍යවකාශයේ ගමන් කරන රොකට් එකක් වගේ හැප්පෙන්න දෙයක් නැති යන ගමනකට යන්න පටන් අරගන්නවා. ඉතින් ඒක මේ පුහුණුවේ එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවේ තාම සිවුම් අවස්ථාවක්. ඉතින් ඒව සුද්ධ වචනයෙන් කියන තැන අතහැරීම ආරම්භයි. අතහරින්න හරින්න විමුක්ති රසය ඉන්න පටන් අර ගන්නවා. ඒ චිත්තානුපස්සනාවේදී ඊට පස්සේ යෝගාවචරය ඉස්සරහට යනකොට අනිච්චානුපස්සී, නිරෝධානුපස්සී ආදී වශයෙන් ධර්මානුපස්සනාවට වෙනවා. මේක ගෙවන් කිරීම මොනතරම් සෑල්ලුවක්ද? මොන ගෙවන් කිරීම මොනතරම් වගකීම භාරය ධූරය අතහැරීමක්ද කියලා දිකින් දිගටම දිකින් දිගටම මේ මෙතික් සංස්කාර ඇති කරගන්න සංස්කාර ඇති කරමීමේ සංසාරී තණ්හාමාන දිට්ඨි ඇති කරන්න ගත්ත මෝඩ ප්‍රයත්නයක් දැන් හොඳට දැකදන ඒ සංස්කාරයන් ගිලින වෙලාවේදී ඡේ වීම වැය වීම Nirodhe දක්ලා ගන්න මේ අති ප්‍රමෝදය අධ්‍යා බලනකොට ඒ යෝගාවචරයට ඇතිවෙන හැඟීම සංවේග කියන වචනේ තමයි ਸਰවඥාන්ත හඳුන්වන්නේ සංවේගයක් පහළ වෙනවා කොහොමනම් මේක කෙනෙකුට කියලා දෙන්නද උදේ ඉඳලා හැන්ද වෙනකන් සංස්කාර රැස් කර කර ඒකට සම්මාන දෙමින් පාටි දමමින් ගත කරන ලෝකෙට මේ සංස්කාර ගෙවන් කිරීමෙන් මෙච්චර අතිප්‍රමෝදයක් තියෙනවා කියලා කිව්වොත් අර සංස්කාරයන් අබිරමණය කරන ලෝකෙට මේක පේන්නේ පිස්සුවක් වගේ. කවදාකවත් එහෙම මේ විකල්පයක් තියෙන බව තේරෙන්නේ. ඒක නිසා ඒ අභිප්‍රමෝදේ එන්නේ එන්නේ මේ මනුස්සයා ගොළු වෙනවා. කියා ගන්න බැරුව යනවා. මොකද ඒ තරම්ම ස්පාසු නැතුව මිනිස්සු සංස්කාර රැස් කරනවා. භවනා කරනොත් ස්පාසුවක්. මොනවක්වත් කරන්න වෙලාවක් නැහැ. මේ මේ දේවල් වගකීම් යුතුයකම් ඉෂ්ට කර කර ඉන්නවා. ඒකේ වෙන්නේ මොකද්ද? අසීමිත චේතනා, අසීමිත ප්‍රකල්පන, අසීමිත අනුශේ ධර්ම කැරගෙන්න පටන් ගන්නවා. ඒක නිසා යෝගාවචරයට ඒ තමන්ගේම මෝඩකමේ ප්‍රමාණය මෙතෙක් කල මේ සංසාරේ අපි මොකද්ද කළේ? මේක දැක්කට පස්සේ හිතෙනවා මේකෙන් ගැලවීමට මේ මේ ධර්මතාවයේ දැකීමම ප්‍රමාණවත් වෙනවා. ඒ ලොකු සංවේගයක් පහළ වෙනවා. ඒ වගේම සර්වඥාන්ස මේ හොයාගත්ත මේ උමං මාර්ගය කොච්චර හොයලා බාර දුන්නත් හැම කෙනෙකුටම උපයන්න ඕනේ. ඒ ඉපීම සඳහා ඒක අගය කරන්නවක්වත් මේ වගේ දෙයක් අගය කරන්නවක්වත් කොච්චර ප්‍රයත්නයක් කරන්න වෙනවද? ඒ වගේ කොච්චර කැපකිරීමක් කරන්න වෙනවද ආන්නේ තෙන්ද යනකොට තමයි තීරණ පටන් අරගන්නේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ජනතාවට තේරෙන්න තීරුම් කළ තිනවා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා අපි යමක් මේ ජීවිතේ සකස් කරා නම් ඒ කරපු හැම දෙයකින්ම අනිවාර්යයෙන්ම දුකක් දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම අනිත්‍යක් දීලා තියෙනවා. ඒක නිසා මේකම ව්‍යංගාර්ථයෙන් කියනවා එමතෝ ජායති ශෝකෝ. අපි ප්‍රේමයෙන් සම්පාදනය කරුවා නම් අනිවාර්යයෙන්ම පිහි බසනවා ඒකෙම. සිංහරාජ සිංහ බහුනාටකමේ තුන්වෙනි ඊයේ වැදුනට පස්සේ ඒ ඊයේ අල්ලගෙන සිංහයා කියනවා ප්‍රේමයෙන් වැඩුවේ මේ පුතා නොවේදු. මොකද ඌට විතරයි තාත්තා ළඟට ඇවිල්ලා අනින්න පුළුවන්. අනිත් එකෙක් ඉන්නේ නැහැ. ප්‍රේමයෙන් වැඩපු පුතාට විතරයි හරියටම එල්ල කරලා තියන්න පුළුවන් නැත්නම් සිංහයා දකින්නකොට බඩ යනවා අනිත් කෙනෙකුට. තියෙනවා. ඉතින් ඒ ප්‍රේම ඉති මෙවුවා භාවනා කරන්නේ නැති කෙනෙකුට එහෙම කිව්වොත් එහෙම මට ගල් ගහයි. ඒ මොකද මේ ලෝකයේ පවතින ධර්මතාවලට විරුද්ධව කතා කරනවා. ඒක හොඳක් විලා තියෙන්නේ මට කලින් බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච එක. ඒක කියලා තියෙනවනේ. අහලා තියෙනවනේ. තියෙන්නේ අරක නිකන් කලබිරි මැදලා පෙන්වන එක විතරනේ. ඒ වුණත් බලන්න ගිය කොච්චර සියුම්ද, කොච්චර සූක්ෂමද, අපිට කොච්චර අමාරුද මේක දිරව ගන්න කියලා. ඒ නිසා අපිට දැනෙන අනුකම්පාවක් කරන්න වෙනවා අටුවාචාරින් වහන්සේලාට. උන්වහන්සේලා මේක පෙන්වන්න නැතුව ධර්මයේ මම සමා වෙන්නේ ආගම ගෙනාවා. ධර්මයේ තියෙන මේ ගැඹුර මකන්නත් බෑ. මොකද වචනවල තියෙනවනේ ත්‍රිපිටකයේ තියෙනවා. ආගම ගේනකොට අපි අන්ධකාරය අතින් අතට පාස් කරන මල් වට්ටියක් වගේ ගෙනාවා. මොකද්ද මේකේ තියෙන්නේ කියලා දන්නේ නැහැ. දිගහැරලා බලනකොට පේනවා ගෙනියන එක විනාශ කරන දෙයක් තියෙනවා. මල් වට්ටි අල්ලනින්න එකම කාබාසිනිය කරන දෙයක් මේකේ තියෙනවා. දන්නවනම් ওই මල් වට්ටියට අත තියන්නෙත් නැහැ. හැබැයි නිවන බොන කෙනෙක් නාට මල් වට්ටියත් අල්ලන්න පුළුවන්. එයා දන්න මේක අල්ලපුව ගමන් වෙන්නේ එයා අවලංගු කාශයක් වඩපත් වෙනවා. ඒ නිසා මේ සංස්කාර පිළිබඳව කතා කරන එක හරිම సౌందర్యාත්මකයි. හැබැයි ඒක හොඳට හිත යොදලා තමන්ගේ අත්දැකීමුණුත් ඇතුව ඒක තියා කරගෙන යනකොට මේ ਸਰවචනාංශයේ මොන මොන ක්‍රමවලින් මේක හිතවත් දගන්න කියලා කියනවාද කියලා බලනකොට මේ සංස්කාර පිළිබඳව තියෙන විචිත්‍රත්වය සංස්කාරවල තියෙන විවිධ අර්ථ ඡායාවල් ඔක්කොම දැනගන්න ඕනද කියලා යෝගාචරයට සැකයක් වෙනවා. මේ ෂේරම දැනගන්න. නමුත් මතක තියාගන්න තියෙන්නේ මේ සංස්කාර ක්‍රියාත්මක වෙනකොට වේදනා හරහා සංඥා හරහා නැත්නම් සංස්කාර සංස්කාර හරහා කියලා එක එක පුද්ගලයාට විවිධ ක්‍රමෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වේදනා චරිතයට අදාළ කොටස සංඥා චරිතයට වැදගත් වෙන්නේ වේදනා සංඥා චරිතයට අදාළ දේවල් සංස්කාර චරිතයට වැදගත් වෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ තියෙන තුන්ගොල්ලටම ගැළපෙන පොදු බණක් ඒක කර ඒක ඉතින් මේ වගේ පිරිසක් කියනකොට අපි පැතිකඩ තුන හතරම කියලා දුන්නොත් තමයි ඔක්කොටම සමෝසෙ බෙදුවයි කියලා වෙන්නේ. නමුත් එක්කිනෙකුට කියන රස වෙනකොට අනිත් එක්කනට ඒක එච්චර ධර්මයේ මේ සූත්‍රමය රසයක් අර අල්ල ගන්න බෑ. ඒ නිසා කවදාකවත් හිතන්න එපා. මේ ඔක්කොම දැනගෙන තියෙන නිවන් දකින්න කියලා. මේ ඔක්කොම දැනගෙන තියෙනවා සරුවච්ච මෙන්නවා. කාට හරි සුද්ධට කියලා දෙන්න මේ ඔක්කොම දැනගන්න ඕනේ. ඒ නිසා තමන්ගේ අවබෝධය සඳහා අර අපි ප්‍රේමයෙන්ම තමයි දුක එන්නේ. සියලු සංස්කාර අනිත්‍යයි, සියලු සංස්කාර දුකයි කියන ධර්මතාවය අපි දන්න සමාජ ධර්මත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒ මොකද අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ මේ සංස්කරණ කරකට ඉන්න එක තමයි. ඒ නිසා අපිට මේක භවනාව පැත්තෙන් නැත්තම් අපි කියනවා නම් පටිශෝතගාමීව ගඟදිගේ ඉහළට විදියට යන්න පටන් අරගන්නේ මේක තේරෙන්න පටන් අරගන්නේ සංසාරේ එක සැරයක්. ඒ තේරුණාට පස්සේ මේ මනුස්සයා කවදාකවත් අනිත් පැත්ත නෑ යන්නේ. ඒක තරුවත් නැන්සේ සාතිත් කරනවා. එක දවසක් මේක තේරුම් ගත්තොත් නැවතත් මේ මෝඩකම කරන්න බෑ. තේරුම් නැත්තම් අල්ලන්න ඕනේ නැත්තම් එයාට මේ මේ බන පැත්තක දාලා අර අනන වැඩේ දිගටම යන්න පුළුවන්. තාම අල්ලාගත්තොත් අනාගාමි වෙන වැඩේ කරනවා. නැත්තම් අනන වැඩේ වෙනවා. මේ ලස්සන වචනයක් තියෙනවා අනන සුඛය කියලා. අහලා තියෙනවද දන්නේ පුතඥයන් තියෙන සුඛය තමයි අනන සුඛය කියලා. ඇත්තට මේක පාවිච්චි කරන්නේ ණය නැති ජීවිතය කියන එකයි. ණය කියන වචනේ ණය නැති ජීවිතය හරි සුඛය. නමුත් අනන සුඛේ සාමාන්‍ය වචනෙන් ගත්තොත් සෑහෙන වටිනාකමක් තියෙනවා. හැම කෙනාටම මේ සංස්කාර අනන සුඛේ තමයි තියෙන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අනන. ඒක පිළිබඳව ඒක හාස්‍යයට දඟවන්න දාර්ශනිකෝ කියනවා මේ සංස්කාර සියල්ලම අතාරින්න ඕනේ නැහැ. මේ සංස්කාර අපිව නාශනන්වේ දාගෙන ඉන්න වරදට යොමු කරන හැටි දැක ගන්න එක විතරයි ඕන කරන්නේ මේක ඉවර කරන්න බෑ. යම් දවසක සීළු සංස්කාර අයින් කරන්න හිතුවොත් ඒ පුද්ගලයාට ඥාන විභාගීය සියදීනස ගැනීමක් වෙනවා කියලා. පිස්සෙක් වෙනවා. අපි දැනගන්න ඕනේ මෙහෙම නාටකමක අපි ඉන්නේ කියලා. නාටකෙ ඉවර වෙන්නේ නැහැ. හැබැයි දන්නවා. දැන් දන්නවා මේ මේ තැන් වලින් මම කර්ම රැස් කරනවා මේ මේ තැන් වලින් සංස්කාර රැස් කරනවා මේ කර්ම වල මට විපාක ලැබෙනවා මෙතනදී මට බැරිම තියනවා කියලා වෙනකට වඩා බුක් කීපින් තියෙනවා එහෙම නැත්නම් පොත් බැීමක් කරනවා එතකොට දැන් මට කවුරු හරි අස්වාභාවික විදිහට ගහන්න පණින් ගාවත් එයා දන්නවා මේක මේ පුද්ගලයා අතින් ක්‍රියාත්මක කරනට මෙයාගේ බිස්නස් එක නෙමෙයි මේ කලින් කරපු account එක බැලන්ස් කරන වෙලාව. අවුරුද්ද අන්තිමේ accounts බැලන්ස් කරන වෙලාවට දන්නේ නැති ඔඩිට් කෙනෙක් ඇවිල්ලා අපිට පලිය අදිනවා. ඔඩිට් එක ගෙවන වෙනම හැබැයි උඩ තියෙන ජොබ් එක තමයි account ඉදිරිපත් කරන්න නිසා බැලන්ස් කරන එක. ඒකෝට තියෙනවා මේ සංස්කාර. මේ ඔක්කොම හේතුඵල ධර්මයක්. මිස අපිට කෙනෙක් එක්ක තරහ වෙන්න කෙනෙක් එක්ක වෛර බඳින්න අහසත් එක්ක අහසට දොස් දියන්න ආණ්ඩුවට බඳින්න හදනවයි කියලා කියන්නේ අපි මේ සංස්කාර තේරුම් ගන්න කැමති නැතුව මේ ඔක්කොම කරන ජනාධිපතිතුමා කියලා අපි හිතනවා. එහෙනම් විරුද්ධ පක්ෂේ නායකයයි කියලා අපි හිතනවා. ඒ මනුස්සෙන්න වෙනම මායя ගෙවනවා. එයාගේ ඩියුටි එකට ඒක වෙනම කතාවක්. ඒක එයා බේරගත්තාමයි. එහෙනම් අපි මතක තියාගන්න ඕව මම මාගේ කියාගත්තොත් ඒගොල්ලන්ගේ පව් අපි දාගන්න. අපි තේරුම් ගන්න මේ කරතුන සංස්කාර අනුව මේ කටයුතු වෙනවා. ඒ නිසා අපේ සිංහල කීමනක් තියෙනවා වෙච්ච දෙයට එන්න සේරදි කියලා. වෙච්ච දෙයට මොනවා කියන්නද? ඒකම සිංහලේ හදාගෙන තියෙනවා පැමිණි දුක් අනිරහයි. අප කරා මොන දුකක් ආවත් සංස්කාර පිළිබඳ අවබෝධය දන්නේ කෙනෙක් මිහිරියාම විදිහ හැටි දන්නවා. එයා දන්නවා ඒක ධර්ම પરම්පරාවකින් මේ ඇවිල්ලා තියෙනව නැත්නම් කවුරුවත් මේ හම්බෙන් කරපු එකක්වත් වැරදිලා මේ අපිට කරදර කිරීම කරපු එකක්වත් නෙවෙයි. ඒ නිසා ජීවිතයේ අමෝතු තෙලිනාඩගමක් වෙන්න පටන් අර ගන්නවා. විනෝදාංශයක් වෙන්න පටන් අර ගන්නවා මේ ධර්ම ක්‍රියාත්මක වීමේදී කිසියම් පැකිලීමකින් තොරව ලස්සනට ධර්මතාවයක් යනවා. අපිට ඒක අර්ථකථනය දෙන්න බැරි වෙයි. මම මාගේ කියන හැඟීම තුන නැත්තම් තණ්හාමාන දිට්ඨින තියෙනවනේ. තණ්හාමාන දිට්ඨියෙන් තොරව බලන්න හිටියොත් බටහිර ලෝකයේ එක්කෙනෙක් කියලා දෙනවා අපේ ජීවිතය කියලා කියන්නේ කලින් හදපු DVD එකක් කියලා. වෙනස් කරන්න බෑ බලන්න පුළුවන් අපිට. අපි හිතනවා මේක අර එහෙම කෙරුවනම් මෙහෙම වෙයි මෙහෙම කෙරුවනම් මේ මොන්න නැටුව නාටකම නැදුවත් ওই නාටක උච්චරයි යන්නේ නිසා ඔය වෙන දේ දිහා බලලා මේ පැමිණි දුක් පැනිසයි කියලා යනවනම් බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් මානසික ආතතියක් ගන්න ඕනේ. බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් අසහනය කියලා කියන්නේ ඉල්ලගෙන කන පරිප්පුවක්. ඇද්දගෙන නාන නෑමක්. ලිඳේ ඇතුලේ තියෙන වතුර අමාරුවෙන් ඇදගෙන වක් කරගන්න. ඒකෙල්ල කියනවා මේක ගඳයි මේක දුකයි කියලා. ඉතින් නාන්න නැතුව හිටු අයවරයි. සංස්කරණේ වෙන හැටි දිහා බලනකොට ඒ පෘ탁ජනයා මෝඩයා ඒකට බාහිර හේතු වෙනවා. සර්බලදාරි දෙවියන් වහන්සේ හොයනවා අල්ලපු ගෙදමිනිය හුණියන් කෙරුවයි කියලා කියනවා අම්මා තාත්තා අපිට බූදලි දුන්නේ නැහැ කියලා නානා ප්‍රකාර දේවල් කියනවා. සරුවත් යනසේ කියනවා කවුරුවක්වත් නැහැ. ඔක උඹ විශ්ින්ම කරන දෙයක්. යන නිල්ලම ඉන්නකොට ඒ මිනිහා සුද්දා වූ මං හිතන්නේ ඕලන්ද ජාතිකයෙක්. ඉතින් යා ගිහිල්ලා මේ කතෝලික මේ සභාවකට මේ කර්මී සාකර්ම ඵලයේ කියලා දෙන්න හදනකොට යා කිව්වලු මේ හියුම් පයිප් කියන ඒවා දන්නද විශාල බෝක්කු කටවල තියෙන බෝක්කු කටවල කියලා කියන්නේ ඒක විශාල පයිප්යක් හිතාගන්නයි කියනවා. හිතාගෙන තමන් මඩ ගෑවිච්ච කකුල් දෙකකින් මේ පයිප් එක මෙහෙම ඇවිද ඇවිදගෙන යනකොට පයිප් එක පෙරලෙනවනේ. ඉස්සරහට පේන්න පුළුවන්ලු පියවර ලකුණු වගේ. රවුම ඉවර වෙනකොට ඉතින් කවුද යකෝ මේ අලුත් එකේ පය මඩ ගාලා තියෙන්නේ කියලා බනින්දිද තියනලු අනවල තමන්ගේම පියවර තමයි යෝ තියෙන්නේ කියලා. කිව්වට පස්සේ එතන බණහගෙන හිටපු සුද්දෙකුට තද වුණාලු පුදුමාකාර විදියට. ධම්මසේ හිතනවා තේරෙනවා සර්වබලධාරී දෙවි කෙනෙක් නැද්ද කියලා. කියලා සුද්දා කියනවා අරුවට ලස්සනට පොයින්ට් එක අහුවෙලා තියෙනවා. අහුණාට අනුන්ට හේතු කරා. එයාට තේරෙනවා මේ දීපු උපමාව හැටියට තමම හියුම් පයිප් එක ඇවිදගෙන යනකොට තමන්ගේ කැප්පිල ගෑවිච්ච මට ඉස්සරහින් පේන්න පටන් ගන්නවා තව ටිකක් වෙලා යනකොට. ඉතින් අපි හිතන්නේ මෙච්චර අලුත් පයිප් එක කවුද මඩ දාන්නේ? ඉතින් කරගෙනකොට තමන්ගේ වලිගය දකින්නකොට හිතෙනවනේ කාගේද ඔක්කොම මේ වලිගය කියලා. තමන්ගෙම තමයි. එනිසා යුනිවර්සිටි කියනකොට අපි කියනවා කවුරු හරි අමාරුයි කියනකොට පොඩ්ඩක් නැගිටලා වලිගය ගැසලා ඉඳගනින්කෝ එතකොට අමාරු නෑ කියලා. මොකද ඉඳගෙන තියෙන්නේ වලිගය උඩ. සංස්කරණ දිහා බලනකොට මුළු ජීවිතේම ඉතින් බුදු කෙනෙක් මේවා දකින්නවනේ. බුදු කෙනෙක් තමයි ළඟ දිද්දිට ඇවිල්ලා අනේ මගේ දරුවා නැතුණා අනේ මට කැන්සර් එකක් අනේ මට කියනකොට ඉතින් hina වෙනවා. බුදුහාමුදුරුවෝ වෙන මොනව කරන්නේ? මේ එක එකනා ගේන නඩු හැම එකකෙදීම මේ හරහා චිත්‍රය දකින්නකොට අනුකම්පාවක් තියෙනවා අසීමිත අනුකම්පාවක් තියෙනවා. ඒ වගේම හොඳ විනිවිද දකින ප්‍රඥාවක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බබාගේ භාෂාවෙන් කීසා ගෞතමිට කියනවා මම බබා සනීප කරලා දෙන්න. මට අබෑට ටිකක් දෙන්න. හරියට නිකන් මේ මේ අර පොඩි එකේ හුරතල් කරන්න හදනවා. නන්ද කුමාරයට කියනවා මුට මම ලස්සන දිව්‍යංගනාවක් දෙන්න. මුත්තේ භාවනා මාංශල භාවනා කරපුවා. අනේ අර යකා කනුව නෙලනවා. අර සුරංගනාව ගැන කල්පනා කරලා භාවනා කරලා අන්තිමට රාහුල කුමාරට කියනවා මම බුදලේ දෙන්න වරින් ගන්න. අර ගන්න කිව්ල බාර දෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මෙන්න මේක පැවිදි කරපන් කියලා. බුදුරජාණන්සේ නාටකමේ ගැළපෙන විදිහට ඒ කරලා දිහා බලනකොට අපිට පේන්නේ මානසික පැත්ත විතරයි. නමුත් මේ සංස්කාරات එක්ක ගැඹුරු තියා බලාගෙන කටයුතු කරනකොට ඒක වෙලාවකට නම් හිතන ඇත්තට බුදුහාමරෝ ඉඳද්දි ඉඳ උනා නම් ජොලි කියලා. සවැත්තුර ජීතවනාරේ බුදුහාමතික හිටියානම් හොඳයි කියලා හිතනවා. හැබැයි මේ සංස්කාර බුදුහාමරෝ හිටියත් එකයි නැතත් එකයි. අපිට මේ පේන චිත්‍රයේ ආංශික පැත්තක් විතරයි. මුළු චිත්‍රය බලන්න හදන්න එපා. ඒක සරුවත්න විශයක්. නමුත් මේ දේ දැක ගන්න නම් මේ පරිත්‍යාගය තියෙනවා. අත්හැරීම තියෙන්න ඕනේ විමුක්තිය තියෙන්න ඕනේ ඉතින් මේ වගේ පිරිසක් සෑහෙන පරිත්‍යාග කරපු පිරිසක් නිසා මේක යම් කිසි අයිතිවාසිකමක් ගන්න පුළුවන් එහෙම නැතුව ඔකරෙකුට කාමීත්‍යාචාරය කරන කෙනෙකුට සතුම් මන්න කෙනෙකුට මේක කිව්වට හරි අමාරුයි ඒක හිතවත් ගන්න. ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ මේක තේරුම් ගන්න මට්ටමකට අපි සෑහෙන කැපකිරීමක් දැන් කරලා තියෙන්නේ. මේ සතර පාවා දෙන්න එපා සතම් බිමේ. ඉදිරියටත් අපි මේ එනේන අවස්ථාවේ මේක තේරුම් ගන්න කාම රාගය කියන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ආසාව විතරක් නෙවෙයි ඒ යට මේක ක්‍රියාත්මක වෙන චේතනා ප්‍රකල්පනස අනුසයරා අරිට වැඩිය භයානක ක්‍රමයට මේක සංකීර්ණ ගැටයක් වටිනවා ඒ නිසා එනේන චේතනා වෙනේන ප්‍රකල්පන එනේන අනුසය නොගැටි වාද නොකර ප්‍රතික්‍රියා නොකර අපන්නකව අවිරුද්ධව සාමීචිපටිපන්නව යන්න පටන් අරගත්තොත් අන්නේ අවිරුද්ධ සාමීචිපටිපන්න අපන්නක ප්‍රතිපදාවට තමයි යහපත් ජීවන රටාව කියන්නේ. නැත්නම් සම්මා ආජීවය කියන්නේ නිසා ඒ ආජීවය සකස් කරගන්න නැතුව මේක බණ විතරක් අහලා කරන්න බෑ. ආජීවය සකස් කරන්නේ නැතුව මේ භාවනා කරලා විතරක් කරන්න බෑ. භාවනා කරනකොට හම්බෙන හම්බෙන හැම අවස්ථාවකම ඒක ක්‍රියාත්මක කරනවා නම් බුදුහාම කියන අවුරුදු 7යි යන්නේ. ක්‍රියාත්මක කරන තෝ භාවනා තටම තටම හිතට හරියන්නේ නැහැ. එහෙම නැත්නම් බනායියට හරියන්නේ නැහැ. මේ ඔක්කොම සම්බන්ධ වෙනකොට ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අද ධර්ම දේශනාවත් එවැනි ධර්මතාවයක් නොපකිලව ඉදිරියට යන්න ධෛර්ය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි නැත කරනවා. අපි අද බලාපොරොත්තු වෙන තාපය භාගයකින් විතර කපටාන් සුද්ධ කිරීමට කෙසේ නමුත් අපි මේ වෙලාවේදී ඉත්තවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ දෙවියන් බින්දීම අනුමೋದනා ශීර්ෂයෙන් කරන්න බලාපොරොත්තු